ඉතින් මේ වෙනකොට ඊට කලින් සංග්‍රහ වෙච්ච සති ධම්මවිචය විරිය පීති ආදී කොටස් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි හෙලිපෙහෙලි කරගත්තා. මේ පිළිවලින් තමයි එහෙම නැත්නම් ඒ ඌව හේතු කරගෙන තමයි ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මානුකූලව තමයි මේ පස්සද්ධිය කියන මේ සංසිඳීම නම් වූ චිත්ත tattවය කාය tattවය ඇති වෙන්නේ. ඉතින් අර වීරිය ආරම්භන ලද වීරිය ඇති කෙනාට ඒ වීර්ය සමබරව පැවැත්වීමෙන් අරමුණත් එක්ක හොඳ ආදකමක් ඇති කරගෙන අරමුණට මූණට මූණ දාලා බොහෝ වේලා පවත්වාගෙන යනකොට අරමුණ ලද වීර්ය ඇති කෙනාට ප්‍රීතිය පහළ වෙන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රීතිය පිළිබඳ හඳුන්වා දෙනකොට සරුවචන් වහන්සේ මතක් කරන පාඩේ. අන්නේ මේ ප්‍රීතිය පහළ වුණොත් පමණයි යම් කිසි කෙනෙකුට මේ කාය දරත, චිත්ත දරත කියන කයේ ඇති රළු පරළු ගති නැති වෙලා කාය පස්සද්දි, චිත්ත පස්සද්දි කියන මේ සංහිඳියාවක් පහළ වෙන්න පුළුවන් වෙන්නේ. අනේ සංහිඳියාවට තමයි මෙතන මේ පස්සද්දි සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ නිසා මෙසෙන්දී සරුවචනාසත ප්‍රීතිය කලින් සංග්‍රහ කරපු ඒ ප්‍රීතියට සම්බන්ධ කරලා හේතු කළ තමයි සඳහන් කරන්නේ පීති මනස්ස කායෝපි පස්සද්දති චිත්තම්පි පස්සද්ද පස්සම්පති ප්‍රීතිමනස්ස යම් කෙනෙක් ප්‍රීතිය ඇත්තේද ප්‍රීතිය දන්නේද ප්‍රීතිය බුද්ධ විඳින්නේද ප්‍රීතිය බෞලීකත කරන්නේද ඔහුගේ කයෙහි පස්සම්බනයක් සංසිතීමක් ඇති වෙයි හිතේ පස්සම්බනයක් සංසිතීමක් ඇති වෙයි අන්න එවැනි වෙලාවෙදී ඒ පුද්ගලයා මේ පස්සම්බ මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා ඒ පුද්ගලයාට ඒ වෙලාවට ඒ පස්සද්ධි සම්බොජ්ජංගය පරිපූර්ණ භාවයට පිරිච්ච භාවයට සම්පත්‍තිකර භාවයට පත් කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා කියන එකයි මේ සරුවත්නසේ සඳහන් කරන්නේ. ඒක නිසා සතියත් ධම්මවිචයත් විරියත් කියන මේ තුන හේතු කර්ම වශයෙන් හේතු ධර්ම වශයෙන් පෙන්නනවා නම් ප්‍රීතියත් පස්සත් මේ පස්සද්ධියත් කියන මේවා ඒ වගේ ඵල වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ ප්‍රීතිය ගැන සඳහන් කරනකොට බොහෝම ප්‍රීතියේ බාල මල්ලි වාගේ නිතරම සම්බන්ධ කරගත්ත කෙනා තමයි මේ ප්‍රීතියට කලින් තියෙන විරියත් විරියයි ප්‍රීතිය අතරමැද තියෙන පස් මේ විරිය මූලික අවස්ථාව ඒකට කියන්නේ <coughs> ප්‍රමෝදය කියලා. ප්‍රමෝදය තමයි මේ යමක් හරි පැත්තට ගිහිල්ලා භාවනාව හරියාගෙන එන බවට තමන්ට වැටහෙන දේ ඒ ප්‍රමුදිත බවක්. හිත මෝදණය වෙන ගතියක් ප්‍රමෝදයක් කියනවා. මේකට හොඳම මේ හිතන තාලට කියනවනම් ඔය මෝදනය ප්‍රමෝදය ප්‍රීතිය කියන තුනට තමයි පින කියන එක හොඳටම සම්බන්ධ කරන්න පුළුවන්. යමක් අපි කරනකොට ඒ කියන්නේ <clears throat> දානයක් දෙනකොට ශීලයක් රකින්නකොට සමාධියක් වඩනකොට ප්‍රඥාවක් ඇති වෙනකොට ඒකත් එක්ක ආද වෙනකොට ඒකත් එක්ක මිත්‍රත්වයේ පහළ වෙනකොට හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා ප්‍රීතියක් පහළ ඕනෝක තමයි පින කියන්නේ යම් කිසි කෙනෙක් දානයක් දෙනකොට සීලයක් රැකගෙනකොට සමාධියක් ඇති වෙනකොට මේ ප්‍රමෝදේ නැත්තම් මේ ප්‍රීතිය නැත්තම් ඉතින් හිතා ගන්න ඕනේ මේ පින අඩුපාඩු සහිතයි. මේ පින අංග සම්පූර්ණ නැහැ. ඒ අඩුපාඩු එන්න හේතුව Taman දන්නේ නැහැ සිද්ධියකදී උපරිම පින් කරගන්න හැටි උපදීව ප්‍රසද්ධියක් උපරිම ප්‍රමෝදයක් ඇති කරගන්න හැටි. ඒක ඇත්තටම සූරකම. ඒක හැමෝටම පිහිටන්නේ. පිහිටන මනුස්සයාට බමනයි ශාසනයේ ඉදිරි ගමනක් තියෙනවා. මොන දේ කෙරුවක්වත් ඒක උපයාගත යුතු උපරිම ප්‍රමෝදය උපරිම ප්‍රීතිය ඊට පස්සේ අද මේ සාකච්ඡා කරන්න හදන පස්සද්ධිය කියනෙවුවා ඒ බාලමල්ලි මැද්දුමයා ලොකු අයියා වාගේ ප්‍රමෝදයෙන්ම තමයි ප්‍රීතිය උපදින්නේ ඒ ප්‍රීතියෙන්ම තමයි පස්සද්ධිය උපදින්නේ ඒ ප්‍රමෝදයේ කියන නිසා තරුණ ප්‍රීතිය කියලා කියන්නේ යමක් කරලා ඒක රස විඳින්න පුළුවන් කම ඒකෙන් උපරිම චිත්ත මේ தত্ত্বය ඇති කරගන්න පුළුවන් කම ඉතින් මේක ලොකු සූරකමක්. මේක තමයි සාමාන්‍ය මේ සාහිත්‍ය ලෝකයේ අපි ඇති කරගන්නේ. ඒ සාහිත්‍ය ලෝකයක ඇති කරගන්න දන්න කෙනා ඒ විදිහට වැඩක් කරලා ඒකෙන් ප්‍රසාදයක් සතුටක් ප්‍රමෝදයක් ඇති කරගන්න එක සූරකමක්. ඒ අතන තමයි මේ සාහිත්‍ය රසය දන්න ඇත්තෝ කියන්නේ. මේ මේ ගැන කියනකොට නිකන් අතුරු කතාවක් වශයෙන් මතක් කරන්න පුළුවන්. මේ ගාන්ධිතුමා ඉන්දියාවේ සර්වඥාන්සේ පහළ වුණාට පස්සේ මේ අපි දන්නා යුගයේ මෑත කාලේදී පහළ වෙච්ච හොඳ වටිනා අහිංසාවාදය ඇති කරපු ලෝකෙම හොල්ලපු වටිනා මේ ලෝකනායකයෙක්, දේශපාලන නායකයෙක් එතුමා කියලා තියෙනවා මේ ලෝකයේ <clears throat> තියෙන දුක් නැත්නම් ලද්දාපට උපන්දාපටම් පරණය දක්වා තියෙන මේ දුක්ඛඳ දිහා බලනකොට මිනිස්සෙක් හෝ ලෝකය ඇදෙන වැටි පවතින මේ හාස්‍යය තියෙන නිසායි කියලා. යමක් දැකලා hina වෙන්න පුළුවන් කතිය. ඒකෙන් මේ సౌందర్యයක් මතු කර ගන්න පුළුවන් කතිය නැත්නම් මේ අපි විඳින දුක් කොහොමනම් විඳ ගන්නද කියලා. අනේ හාස්‍ය කියලා කියන්නේ ළමා වැඩ. නැත්නම් මේ సౌందර්යය කියලා කියන්නේ කාම ලෝකයේ ගීමිනිස්සු අතර නැත්නම් පුතක් යන අතර ප්‍රසිද්ධ දෙයක්. නමුත් භාවනා ලෝකෙත් තියෙනවා සූරකම යමක් කරලා ඒකෙන් සතුටු වෙන ගැතිය අපි ඉංග්‍රීසි කියන job satisfaction කියලා. ඒක හැමෝටම හිතින්නේ නැහැ. නමුත් එහෙම හිතින්නේ නැත්නම් ඒක ඒ පුද්ගලයාගේ දාන සීල භාවනා කියන ජීවිත පිළිවෙල පුරාම දැක ගන්න පුළුවන්. ඒ වගේම යෝගාවචරයන්ගේ සීල සමාධි ප්‍රඥා කියන වැඩ පිළිවෙල දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන යමක් කරලා ඒකෙන් පිරිච්ච ගතියක්, ඒකේ සම්පත්‍ති කරගතියක්, ඒකෙන් සතුට වෙන ගතියක් ඇති කළොත් පුදුම සුවඳක් එනවා. ඒ හරියට පොලොස් අඹුලකට ඔක්කොම පහේ වැටුණාට පස්සේ ඒක තැම්බෙනකොට හොඳ පදමක් එනවා, සුවඳක් එනවා, මෙලෙක් ගතියක් එනවා. ඉතින් කනකොට රසයි. මෙන්න මේක දන්නේ නැත්නම් ඒ වගේම ඔය පොලොස් සම්බුල කියන එක ඒ දක්ෂ අම්මට උනත් හැමදාම හරියන්නේ නැහැ. ඒ වගේම හැමම මටම හරියන්නේ නැහැ. ඒගොල්ලෝ දවල් කාපු හුඳුවල් ඒකත් ලේසි නෑ. ඒකත් හරි ගැසලා පදම ගන්නවා කියන එක ලේසි නෑ. ඒක හරි ගියාට පස්සේ තේරෙනවා ඒක බෙදා හදාගෙන ගන්න පුළුවන් පුදුම පිරිච්ච ගතියක් තියෙනවා. ඒවට තමයි අපිට රසකවිලි කියලා කියන්නේ. ඒ වගේම තමයි දානයක් දෙනකොට පුදුම රසවත්. පුදුම පාට සිත්සනසන විදිහට කරනවනම් <clears throat> අපි කියන්න පුළුවන් ඒ දානේ ප්‍රමෝදයක් පහළ වුණා, පිනක් පහළ වුණා, ප්‍රීතියක් පහළ වුණා කියලා. ඊට වැඩි ඉතාමත්ම බලවත්, ඉතාමත්ම තෙදවත් සීලයකදී පහළ වෙන ප්‍රමෝදයක් ප්‍රීතියක්. ඒ ගැන ඒ තරම් වෙනසක් තියෙනවා නම් ඉතින් කියන්න දෙයක් නැහැ. සමාධි භාවනාවක් හරියනකොට හිතට පහළ වෙන ප්‍රමෝදයක්, හිතට පහළ වෙන ප්‍රීතියක්. ඒ දෙකේ ගැම්ම තමයි මේ පස්සද්ධියට ආධාරකාරක වෙන්නේ. ඒ නිසා ඒක අපි දැනගන්න ඕනේ. ඒක ඇත්තටම මේ පිරිච්ච භාවයක සූර භාවයක්. නිතරම අපි මේ පිරිච්ච භාවය ඇති කරගන්න ඕනේ. ඒක දෙන දෙයක් නෙවෙයි. ලෝකෙ අපිට කවදාකවත් ඒක දෙන්නේ නැහැ. අපි ඒක ඇති කරගන්නවා. ඒ ඇති කරගන්න යාළුවෝ මිත්‍රයෝ වට කරගෙන ඒ ඇති කරගන්න ක්‍රියාවට හිත යොදාගෙන ඉන්න එකනට <clears throat> මේ ලෝකේ තියෙන දුක තිබුණට දරාගෙන කියාගෙන Tamanට අවශ්‍ය කරන પરමාර්ථය දක්වම යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා ප්‍රමෝදේ පුංචි කළ සලකන්න එපා. එතනින් තමයි වැඩේ පටන් ගන්න. ඒ ප්‍රමෝදයෙන් තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. ඉතින් අපි අර පස්වනක් ප්‍රීතිය ගැන කතා කරනකොට ඒ කුද්ධිකාපේදී කනිකාපේදී ඔක්කන්තිකාපේදී කියනවා ප්‍රමෝදයට ලක් කරලා තියෙන ප්‍රමෝදයට ඊට පස්සේ උබ්බේකා පීති පරණා පීති කියනවා ප්‍රීතියට ආනේ ප්‍රීතිය ඇති වුණා නම් පීති මනස්ස කායෝපි පස්සම්පති පීති මනස්ස චිත්තම්පි පස්සම්පති ඒ ප්‍රීතිය සහිත ඇති කෙනාට කයේ සංසිඳියාවක් ඇති වෙනවා හිතේ සංහිඳියාවක් ඇති වෙනවා ඊට පස්සේ දරුවචන සඳහන් කරනවා යස්සින් සමේ භික්ඛු භික්ඛවේ භික්ඛුනෝ කායස්මින් පස්සම්පති කායස පස්සම්පති චිත්තම්පි පස්සම්පති තක්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ධි සම්බොජ්ජංගම් භාවේති. අන්න එතනදී තමයි මේ පස්සද්ධිය සම්බොජ්ජංගයක් තරමට එන්නේ. ඉස්සල්ලා මේක නිකන් එනවා යනවා. දාන දෙනකොට සමහරුන්ට මේක එනවා. සිල් රකින්නකොටත් මේක එනවා. සමාධි භාවනා කරනකොටත් එනවා. ප්‍රඥා භාවනා කරනකොටත් එනවා. ඉතින් ඒක හුදුටම කරුණු කාරණා පෑහීගෙන එනකොට පොළොස් සම්බුල ආචාර්යන් වල සුවඳ එන්න වගේ ඒ පිංකම් වැඩ පොළවල් වල එනවා. ඒකේදී අමාරු වැදගත්ම උත්තරම දේ තමයි ඔය විපස්සනා භාවනාව කරත් බොහොම සතුටින් ප්‍රමෝදයෙන් ප්‍රීතියෙන් පස්සද්ධියෙන් කරන එක. අපි ආනාපාන සති සූත්‍රයේ කොටසකුයි මේ මතු කරගත්තේ. එහෙම නැත්නම් වෙන විදිහට කියනවා නම් මේ <coughs> මාතුකාවතෙන් තබාගත්තේ. ආනාපාන සූත්‍රයේ අපි 16 ආකාර විග්‍රහයට යනකොට අපි පහු කරගෙන ආව අවස්ථා දෙකක් පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්කති කියලා එක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව සඳහන් සංසාරය සම්බන්ධ කරගත්තා. පස්සාම්බයං චිත්ත සංඛාරං අස සිස්සාමිති සික්කති. පස්සාම්බයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමිති සික්කති. එතකොට ඒ කායික වශයෙන් ආනාපාන සති භාවනා කරනකොට කාය පස්ස කාය සංඛාර සංසිඳන අවස්ථාවක් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා භාවනා කරනකොට ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක අපි ඒ ඒ අවස්ථාවේ සාකච්ඡා කරා. අපි දැන් මෙතෙන්දී එක පොඩක් මතක් කරගන්න ඕනේ. කොහොමද මේ පස්සම්බන කාය පස්සම්බනේ ඇති වෙන්නේ? පස්සම්බයන් කාය සංඛාරම් කියලා. ඉච්ඡලම්බි දීර්ඝ ආස්වාසේ අවබෝධ කරගන්නවා දීර්ඝාස්වාසය. දීර්ඝ ප්‍රශ්වාසය අවබෝධ කරගන්නවා දීර්ඝ ප්‍රශ්වාසයක් වශයෙන් දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. මේ කියන්නේ අපි අර විවිධාකාර වැඩවල යෙදিলা නැත්තම් සක්මන් කර කර ඉඳලා ඉඳගත්ත ගමන් හුස්ම ටිකක් නාස්පුඩු පුරවාගෙන ඇදීගෙන යන ගොරෝසු හුස්මක් තියෙනවා. ඊට පස්සේ අර පස්සම්බනේට කිට්ටු කරනවා නම් භාවනාව හරියනවා නම් ඔන්න රස්සංවා අසසන්තෝ කියලා අර හුස්ම රැල්ල කෙටි වෙන ගතියකට එනවා. ඒ කියන්නේ දැන් අර සක්මන් ඉරියව්වට තරම් හුස්ම අවශ්‍ය නෑ ඉඳගෙන ඉන්න ඉරියව්වට. එතකොට හුස්ම කෙටි වෙනවා. ඇවිස්සුනොත් හිත උද්දච්ච කුක්කුච්චයට වැටුනොත් මේ දේ වෙන්නේ නෑ. දිගටම අර ගොරෝසු හුස්ම හිටිනවා. එතකොට එහෙම නැත්නම් හිතවිලි වේදනා සද්ද වලින් ආනාපානෙ හරිය නැත්නම් දිග හුස්ම හේතියි. නමුත් ඒව සංසිඳනවා නම් ඔන්න කෙටි හුස්මට යනවා. ඒ කෙටි හුස්මට ගියාට පස්සේ තව තවත් එක කෙටි කරන අදහසින් මේකේ හුස්ම මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා මුල මැද අග බලමින් දැන් හුස්මේ ආස්වාසයෙන් ප්‍රස්වාසය අතරමැද අතරක් ඉදනවා තබා. දිගටම අත ගාගෙන යනවා වගේ මුල මැද අග බලාන යනකොට <clears throat> පස්සම්බයං කාය සංකාරං අසසිෂාමීති සික්කති. කාය සංස්කාරයන්ගේ සංසිද්ධීමක් ඇති වෙනවා. මෙතන කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයට වයි. ඒක සාමාන්‍යයෙන් අපි වෙන සූත්‍රයකින් උපුටා දක්වනවා නම් ඒ මේ චුල්ල වේදාල සූත්‍රයේදී ඒ ධම්මදින තෙරණින් වහන්සේ උෂාකව පාස්පතිමාට මතක් කරනවා කාය සංස්කාර කියලා කියන්නේ කය පවතිනවා නම් නැත්තුවම බැරි එක තමයි හුස්ම. කය පණ තියෙනවා නම් මොකක් වැඩ තියෙනවා. නමුත් මේ හැම වැඩක්ම අත්‍යන්ත ලක්ෂණ නෙවෙයි. ඒකට නෛර්යානික මේ මේ මේ අනිවාර්යම අවශ්‍ය අංගයද අනිවාර්යම අවශ්‍ය අංගය තමයි කය පවත්තන්න හුස්ම තියෙන්න ඕනේ කියලා කියනවා ඒ නිසා සංඛාර චාර කය කියන එකේ චාරය වශයෙන් හරය වශයෙන් පෙන්වන හුස්ම ඒ නිසා හුස්ම සංසිඳනවා නම් කය සංසිඳීමක් ඇති ඉතින් අපි මේ වෙනකොට ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී සත්‍යපට්ඨානෙදී ආනාපාන දුහුඳුවට මතක් කරලා තිබුණා යම් කිසි කෙනෙකුට ඒ වාගේ ගොරෝසු ආසල් ප්‍රසවාසයේ ඉඳලා දිග බවෙන් කෙටි බවෙන් මුළුමැදාග බලමින් කාය සංස්කාර සංසිඳුවම සන්තුෂ්ටි යනවනම් පවු නැති සීලය ගැන හොඳ අයිතිවාසිකමක් ඇති. ඒ වගේම මේක හොඳයි කියලා කලින් බණ අහපු ධර්ම සාකච්ඡා කරපු කෙනෙකුට නම් සතුටක් මෝදණය වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව සීලය පිළිබඳ කිසිම Tamanට අයිතිවාසිකමක් නැති ඇස් දෙක වහගෙන ඉන්න තරම්වත් හිතේ මේ බයෙන් තොරකමක් නැති සැලෙන සුළු කෙනෙකුට නම් ආනාපානේ සංසිඳනකොට ලොකු බයක් ඇති වෙනවා. මේ මොකද මේ වේගන යන්නේ මේක හරිද මේක වැරදිද කියලා විවිධාකාරයෙන් අර හිතට සංසුන් වෙන හිතට නීවරණ ගලාගෙන එනවා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ ඊට ආනාපානේ හරි ගියත් මේ හරියනවා කියලා දැනගන්න නම් එකක් දෙකක් වරද්දා ගන්නත් ඕනේ බණහලා ධර්ම සාකච්ඡා කරලා තියෙන්නත් ඕනේ. ඒ වුණත් ඒක වෙනකොට කුකුසක් සැකයක් පහළ වෙන එක ස්වභාවිකයි. ඒ කුකුස සැකය වෙනුවට ප්‍රමෝදය පහළ වෙන තැනට ආපු දවසට ඉතින් යෝගාවචරයගේ චරිතයේ භාවනා කරේ ඇති ආකල්ප ලොකු වෙනසක් වෙලා. වෙනදා මේක වෙනකොට තක්කු මුක්කු වෙනවා. මේ කොහෙද යන්නේ? සරුංගලේ නූල කඩලා ගියා වාගේ මේ ආනාපානේ පාලනය කරගන්න බැරි වෙලා නොදැනී යනවා නේද? නමුත් මේ කායපස්සම්භණය, කායේ සංහිඳියාව නැත්නම් කාය සංස්කාරයගේ සංහිඳියාව කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක්. අනේකුත් කරුණු සීහීම නිසා සමනේ අතු නමුනා වාගේ ආධාර උපකාර කරන නිසා වෙන දෙයක් කියලා දැනගත් දැනගත්තොත් ඒ පුද්ගලයාට ඒ කයේ සංසිඳීමත් එක්ක ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උනොත් ඔන්න හොඳ වෙලා. උනොත් හොඳ යෝගී. ඉතින් ඒකට යෝගාවචරයට තියෙන ඉස්සල්ලාම ඒ කාය සංස්කාරයන් සංසිඳෙන්නා වූ පරිසරයක් ඇති කරගන්න. හොඳට ආනාපානෙම හිත පවත් ගන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාස කියලා හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා මුලදි ගොරෝසුර තිබුණ දේ මේ ක්‍රමයෙන් සංසිඳිච්ච බව දිගටම සතියෙන් පවත්වාගෙන යනවනේ. ඔන්න තේරෙන්න පටන් ගන්නවා දැන් ඉතින් එන්න හදන්නේ හිතින් සංසිඳිතයි කියලා. එතකොට ඒක දැනෙනකොටම වඩ වඩාත් සතිමත් වෙලා වඩ වඩාත් මේ සමාධිය ස්ථිරසාර වෙන විදිහට ඒ ප්‍රමෝදයේ මෝදු වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර අපි ප්‍රීතිය ගැන කතා කරනකොට කිව්වා වගේ අතනින් මෙතනින් ඇඟේ මවිල් කෙලින් වෙන්නවා වගේ කිලි බලන්නා වාගේ එහෙම නැත්නම් ඉද පාඩන අකුරු විදිහ ගහන්න වාගේ එහෙම නැත්නම් තැන් තැන් වල මස් නලියන්න වාගේ විවිධ ආකාර ලකුණු පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක දැක දැක දන දන එනවනම් ඇත්තට මේ ප්‍රීතිය මේ ප්‍රමෝදය හොඳටම තනවාඩ ගන්න පුළුවන්. මේ පොඩි දරුවෙක් හදන අම්මා කෙනෙක් ඒ දරුවා ටිකෙන් ටික ටිකෙන් ටික තනියම ඇවිදින්න කතා කරන්නට දත් දෙන්න පටන් ගන්නකොට ලොකු සතුටක් ඇති කරගන්නවා. ඉතින් ඒකෝට ඒ දරුවට හානි වෙන්න තියෙන ඉඩක් වැඩි. මොකද දඬුවට උඩමුත් පනිනවා. තොටිල්ලෙමුත් පනිනවා. ඉතින් තුවාල කරගන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා හොඳට රැක බලා ගන්නවා. එහෙම නොවුනොත් රසාවට ගිහලා ගෙදර එනකොට බබා එහෙම වැටලා හිටියොත් තාත්තගෙමුත් ගුටි කන්නේ. අම්මයි ගුටි කන්නේ. ඒ මොකද බලාගත්තේ නැත්තේ මොකද කියලා. අනන්නේ තමයි භාවනාවේ හොඳට ඒ වගේ හුරතල් පාගෙන එනකොට ඒක තනවා වඩා ගන්න මේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ දර ගන්නවා. ඒ කියන්නේ සංහිඳියාව කායික සංහිඳියාව සිද්ධ වෙගෙන එනකොට ඒකට අනුග්‍රහ කරනවා කියන එක. බොහොම සූරකමක්. ඒ වගේම තමයි ඒ විදිහට කාය සංස්කාරයන්ගේ සංසිමුණවලදී පීටි පරිසංවේදී අස සිස්සාමීති සික්කති පීටි පරිසංවේදී පස සිස්සාමීති සික්කති සුඛ පරිසංවේදී ආදි වශයෙන් ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා කියන දෙකටයි ඒකත් අපි මේ ආදර්ශ පාඩේ නැත්නම් ඒ උද්දෘත පාඩේ ගන්න අර තුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා චිත්ත සංකාර වශයෙන් සඳහන් කරන්නේ අපි ඒක මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට ගන්නා සංඥාව ප්‍රස්වාසයෙන් ආස්වාසයේ වෙන්කොට ගන්නා සංඥාව. එහෙම නැත්නම් වම තියෙනකොට මේ දකුණ නෙවෙයි වමමයි කියලා එක හඳුනගන්න. ඊට පස්සේ දකුණ තියෙනකොට මේක වම නෙවෙයි දකුණමයි කියලා හඳුනගන්න. ඒ හැඳිනීමට තමයි සංඥාව කියලා කියන්නේ. ඉතින් මේ සංඥාව හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. මම මේ මේ ඉසලා ඉසලා මේ ආස්වාස ප්‍රස්වාස දෙක තුනී වේගන තුනී වේගන යනකොට ඔන්න සංඥාව බොඳ වේගන බොඳ වේගන බොඳ වේගන යනවා. බොඳ වේගන යනකොට යනකොට කලකොල වෙන්නේ නැතුව ප්‍රමෝදයෙන් යුක්තව මේක මෙහෙම තමයි භාවනාවේ හැටි කියලා හොඳට බලන හිටියොත් පේනවා මේ සංඥාව නේද මෙතෙක් කල් අපි හොල්මන් කරගෙන හිටියේ ඒ සංඥාව තියෙන තාක්කල් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොල දැනගන්න පුළුවන් ප්‍රස්වාසය ආස්වාසයෙන් වෙන්කොල දැනගන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාස නෙවෙයි තියෙන්නේ දැන් හිතවිලිය කියලා අඳුර ගන්න පුළුවන් එහෙනම් මේ දෙකම නෙවෙයි දැන් තියෙන කය වේදනාවේ කියලා අඳුර ගන්න එහෙම නැත්නම් මට මේ සද්දෙන් බාධා වෙන්නේ ආනාපානෙ දැන් නැහැ කියලා ඉතින් සේරගෙම වෙන්නේ මේ සංඥාව කරන වැඩපිළිවෙල ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තේරෙන. යම් විදියකට ආස්වාද ප්‍රසවාසයේ සංසිඳෙන්නේ නැත්තම් එnde ende ende හිතවිලි බාධා වැඩි නම් ශබ්ද බාධා වැඩි නම් වේදනාව වලින් කලකොල වෙනවා නම් ඔය සංඥාවේ වැඩපිළිවෙල අඳුර ගන්න බෑ. සංඥාව අඳුර ගන්න නම් සංහිඳියාවක් එන්න ඕන. සංහිඳෙන්නේ මොකද්ද? Taman පටන් අරගත්ත මූල කර්මස්ථාන. සංසිඳනකොට සංසිඳනකොට හිතවිලි නෑවිත් ඉන්නේ හිතවිලි එනවා. සද්ද බාධා කරන වේදනයි. එතකොට අපිට තේරෙන පටන් ගන්න මේ සංඥාව එක එකක් වෙනකොට වෙනකොට හඳුනාගනිමින් හඳුනාගනිමින් යනවා. නමුත් දීපු මූලික වැඩේ මොකද්ද? ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙනකොට හඳුනා ගන්නා වැඩේ පිළිබඳව සංඥාවට දැන් කොක්ක ගහ ගන්න තැනක් නැතුව යනවා. අල්ලා ගන්න බැරුව යනවා. සමාන වේගන යනවා. ඒකට ඕන සංඥා පච වේගන පච වේගන යනවා. නිලීන වේගන නිලීන වේගන යනවා. ආනේ සංඥා නිලීන වේගන යනකොට Tamanට පේන්නේ ගමනක් යනකොට රෑ වුණා රෑ වුණා දැන් පාර නොපෙනී යනවා වගේ. ඉතින් බය ඇති වෙනවා. ඉතින් සැකත් වෙනවා මම යන්නේ දකුණටද මම යන්නේ උතුරටද කියලා. අර තමන් මෙතෙක් පාර වශයෙන් දැනගෙන හිටපු සංඥා නැතුව යනකොට මුගව දෙනකොට පේන්නේ කලකොල වීම. මුගව දෙනකොට පේන්නේ පාර මංගුලා වීමක් කියලා. නමුත් සංඥාව තියෙන තාක් තමයි මේ මම යන හැඟීම මාන්නේ දෘෂ්ටිපවතී. සංඥාව දුරු වේගෙන දුරු වේගෙන යනකොට తాවකාලිකව ඔන්න මම යන්නේ නැති. ඔන්න මැනීම් නැතිලා යනවා. ඔන්න දෘෂ්ටි නැතිලා යනවා. ෘචි නැති වෙන එක කලකොල වෙනවා. ඒක නිසා චිත්ත සංඛාර සංවේදීකන සංසීකන යනකොට හඳුනා ගන්න හැටි. මේ ඉඳගෙනද ඉන්නේ හිටගෙනද ඉන්නේ මේ ආස්වාදයේද ප්‍රස්වාසයේද මොන්නම දෙයක්වත් අඳුර ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා නිකන් ඔය මේ ඔළුවට බ්ලැන්කට් එකක් දාලා වහලා ඔක්කොමලා වට වෙලා ගහන්න පටන් අර ගන්න. ඒකට කොයි එකා ගැහුවද කියලා හොයන්න බෑ. ඒක තමයි සමුහයක් ඉන්නකොට වැරද්දක් කිරුවොත් කරන්නේ එක්කෙනෙක් ගිහලා බ්ලැන්කට් එකක් දාන ඔළුවට අනෙක් ඔක්කොමලා ටොකුවයි. කොයි එකද යන්නේ කියලා අනින්න බෑ. අන්න ඒ වගේ නිකන් දැන් මේ දඬුවමක් දෙන්න ඉස්සෙල්ලා රෙද්දකින් කළු රෙද්දකින් වැව්වා වාගේ බය හිතෙනවා අසත්පුරුෂයාට. මනාව කෙනා දැනගන්නවා දැන් මේ ආනාපානෙ තුනී වුණා. ඒ තුනී වෙච්ච නිසා ආශ්වාසෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරගන්න බෑ. මගේ උඩුකය තියනවාද යටිකය තියනවාද කියලා වෙන් කරගන්න බෑ. මෙන්න මේ සංඥාව නැතිවීම හොඳ දෙයක් වුණාට මේ සංඥාව නැති වී යන මාර්ගය මුලදි මුලදි හොඳට වෙන්කොට දැනගන්න පුළුවන් පස්සේ බැරි වෙනවා කියන එක යෝගාවචරයා දැනගැනීම ඉතාම වැදගත් නිසා ඒක දැනෙන වෙලාවදී සංඥාව තියෙන වෙලාවදී හොඳට මෙනෙහි කරන්නයි කියන්නේ. මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා එන්නේ එනේ එනේ එනක මෙනෙහි කරන්නේ. ওই දෙකම නැතුව හිතවිලි එනවනම් හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්නේ. ඒ දෙකම නැතුව හි වේදනාව එනවනම් වේදනයි වේදනයි වේදනයි කියලා මෙනෙහි කරන්නේ. එහෙම නැතුව ශබ්ද වෙනවනම් මෙනෙහි කරන්නේ. මොකද මේ සංඥාව මුලදී ඇති කරන්න පුළුවන් වෙනස්කම් තියෙනවා. තියෙන වෙලාවේදී සංඥාවෙන් වැඩ ගන්නවා. වැඩ අරගෙන යාට පෙන්ලා දෙන්න ඕනේ. මේ දේවල් අතර මේ වෙනස්කම් තියෙන වෙලාවේදී සංඥාව රජයි. සංඥාව රජ වෙලා, පක්ෂියා රජ වෙලායි. ඒ වෙලාවේදී යාට හොඳට වැඩ කරන් දුන්නාම අන්තිමට මේ තුනී වේගන යනකොට, පස්සද්ධියට එනකොට සංඥාව වදින්න නැතුව යනවා. සංඥාව අල්ලන්න නැතුව යනවා. ආන ඒ සංසිද්ධියේදී හිත කලකොල නොවීමට සතිය බාධා නොවේ පවත්තන්න නම් වැඩේ හරියාගෙන එනකොට මෙනෙහි කිරීම හැලෙනවා. නම් කිරීම හැලෙනවා කියන එක යෝගාවචර හුඳුවට දැනගත්තොත් ඒ යෝගාවචරගේ අද භාවනාව හෙට භාවනාවට උදව්වක් වෙනවා. ඒ වගේම එnde එnde එnde තමන්ගේ භාවනාව පිළිබඳ ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට මේ සංඥාවේ දුර්වල වීම සංඥාව නිලීන වෙනවා. රජ වෙලා තිබුණේක පච වෙනවා. ආනෝක හොඳට දවස් දෙකක් තුනක් හතරක් දැනගත්තොත් යෝගාචර බොහොම සතුටින් ආනාපානේ නොදැනුණත් හිතට අලුත් සංඥාවල් දාගන්න නැතුව සැක උපදවා ගන්න නැතුව මට හරියට වැරදුනාද කියලා කලකොල වෙන්නේ නැතුව ඒකට අභීතව මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවා සංඥා වගේම වේදනාව වෙනසකුත් හිතෙනවා කොහොමද ඒක දැනෙන්නේ Taman ඉන්නා නොදන්නා බව කය තියෙන බව වේදනාව මොනක්වත් නැති තත්ත්වයටපත් වෙනවා ඒක නම් හුඟ දෙනෙක් කැමති ඒක පිළිබඳව එච්චර බණ කියන්න ඕනේ වේදනාව හුඟක් අඩු වෙලා නොදැනි ඒ කියන්නේ ආසද ප්‍රසආද වෙනස නොදැනි යන එක විතරක් නෙවෙයි කයත් නොදැනි ගිහිල්ලා හොඳට හිත නිකන් බලාකුළු අතර රැඟුණා වාගේ සරුංගලයක නූල කඩලා ගියා වාගේ දුරට තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේකට අපිට කියන්න පුළුවන් චිත්ත සංඛාර පස්සම්බණේ කිය. පස්සම්බයං චිත්ත සංඛාරං කියලා කියන්නේ තමන් කරගෙන ගිය භාවනාවේ හඳුනා ගන්න පුළුවන් ලකුණු නැතුව යනවා. තමන් කරගෙන ගිය භාවනාවේ වින්දන වේදනා නැතුව යනවා. මෙන්න මේ දෙක තමයි පස්සද්ධියේ ප්‍රධාන ලක්ෂණ දෙක. ඒ නිසා සර්වචනාසේ කාය සූත්‍රයේදී සඳහන් කරනවා මේ ආහාර මේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඇතිවීමට අදාළ වෙන ආහාර කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස බියෝ භාවය මහණෙනි මේ නෝපන්නා වූ පස්සද්ධියක් ඇතිවීමටත් ඇති වුණා වූ පස්සද්ධියක් තනවා වඩා ගැනීමටත් මොකද්ද ආධාර උපකාර ආහාරය වෙන්නේ. ඒකට සරුවචනanse පෙන්වන්නේ අත්ති භික්කවේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයම ආහාරෝ අනුප්පන්නස්සවා පස්සජ සම්බෝධංගස උපාදාය උපද්ද උප්පන්නස්සවා පස්සජ සම්බෝධංගාය බියෝ බාවයි මහන්නේ මේ කාය පස්සද්ධිය කියලා යමක් ලෝකේ තියෙනවා චිත්ත පස්සද්ධිය කියලා යමක් තියෙනවා ඕනෝක හරියට යෝනිසෝ මනසිකාරෙන් නුවණින් දකිනා කෙනාට නැති පස්සද්ධි සම්බෝධ්‍යක ඇති කරගන්න පුළුවන් වඩාගත් සම්බෝධ්‍යංගේ දිනු පවණු කරගන්න පුළුවන් ඒක නිසා ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීමත් ඒ අනුව සිදුවෙනා වූ සංඥා වේදනා දෙකේ සංසිඳීමත් මෙතන ඉන්න බොහෝ දෙනා අත්දකලා තියෙනවා. නමුත් ඒ ඔක්කොමලා ඔතෙන්දි කලකොල වෙන එක නතර කරන්න තමයි මෙච්චර පෑදවල් නැතුව බණ කියන්නේ. ඒ කොච්චර කිව්වත් වැඩේ නම් එතෙන්ට එනකොට තක්කු මුක්කු වෙන එක දෙයක්. මේ තරම්ම කෙලස් බලේ වැඩි. හැබැයි මතක තියාගෙන කවදා හෝ සංසිඳියා වෙනවා නිවන් දකින්නවා දකින්නවාමයි. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. කෙලස් කියන්නේ පින්වත් හොඳට මතක තියාගන්න කෙලස් කියන්නේ අනිත්‍ය දුකට භාජනය වෙන අනාත්ම තත්ත්වයක්. පස්සද්ධිය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛයට භාජනය වෙන්නේ නැති එහෙම නැත්නම් ඒ සංහිඳියාවට ආවට පස්සේ ඒක ආයේ හෙල්ලෙන්ද පෙරලෙන්ද දෙයක් නැහැ. ඒත් අනාත්මයි. මේක තමයි ප්‍රകൃතිය. අපි කවදා හෝ ප්‍රകൃතියට යන්න ඕන. අපි කවදා හෝ තටම තටමයිලා ගෙතර යන්න ඕන. ඒ නිසා අපිට හිතෙනවා නම් අපිට තේරෙනවා නම් ආස්වාසේ සංසිද්ධියක් දකින්නයි කියලා. මේ පස්සද්ධි සම්බොජ්ජංගයයි කියලා ප්‍රීති ප්‍රමෝද පහල කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ප්‍රධාන අමුත්ත එනකොට ඉදිරියට ගිහිල්ලා උලත් අතක් දීලා පිළිගන්නවා වාගේ ඒ බොහොම ලොකු මේ පැමිණිච්ච තෑග්ග බොහොම නම්බුකල බාර ගන්න කතියක් තියෙනවා. ඒ නැත්තම් මේ තෑග්ග දෙනවට වැඩිය වටනවා කියලා කරන තෑග්ග බාර ගන්න එක අපිට වෙලා තියෙන ඇත්තටම භාවනාදී තෑග්ග එනවා අපි කියනවා පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා එන්න වතුර කප් බීලා එන්නම් කියලාම නතර වෙනවා. එතකොට අර තෑග්ගට දුක හිතෙනවා. මෙච්චර මහන්සිලා මේ මනුස්සය ළඟට මම ගියාට මෙයා මාව බාර ගන්න කැමතියි. හැම වෙලාවෙදිම නැගිටිනවා. එහෙම නැත්නම් ඒ වෙලාවේදී <laughs> කියලා ආයෙත් හුස්ම වැඩියෙන් දීලා හරි බලනවා. අර නුපුරුදු දීකට වැඩිය පුරුදු කන වැන්දුම හොඳයි කියනවා. ඉතින් මේක කොච්චර බණ කිව්වත් යෝගාවචරයට කවදා හෝ තමන්ගේම ඥානය තමන්ට ඉදිරිපත් වෙලා මෙන්න මෙතනයි රැකිය යුත්තේ. මෙතනයි බැලිය යුත්තේ කියලා තේරෙන තාක් කල් අපේ කර්ම වේග වැඩ කරනවා. අපේ තියෙන මෝඩකම් වැඩ කරනවා. ඉතින් අපි කවදාකවත් හිතන්න නරකයි. භාවනා කරුවොත් ප්‍රතිඵල නම් තියෙනවා. නමුත් ඒ ප්‍රතිඵල දරන්න තරම් අපේ මේ సంతානෙ පිසුදු වෙලා නැහැ. අපේ මේ సంతානෙට ධර්මයේ පදන් වෙලා නැහැ. අපේ මේ సంతානෙට හොඳ කල්යාණ මිත්‍ර ඇතුළ ලැබිලා නැහැ. ඒ නිසා ඕකට මේ ඕනම කෙනෙක් ආස්වාද ප්‍රසවාසයේ බොහෝ වෙලා හිත තැම්පත් කරගෙන හිටියොත් ප්‍රධාන මානසික රෝගයක් නැත්නම් කායික රෝගයක් නැත්නම් හිත තැම්පත් වීම සිදුවේ. නමුත් මේ තැම්පත් වීම භාවනාවක් බවත් ඒකයි රැකිය යුත්තේ බවත් ධනෙ නැතිකම නිසා ආයසරයක් ආයාසයෙන් හුස්ම ගන්නවා හෝ කය හොල්ලලා බලනවා හෝ නැගිටලා යනවා හෝ වැඩවලින් අපි මේක අවුල් කරගන්නවා. ඉතින් මේකට එච්චරම බන වැඩිපද නැතුව අපේ නායක සාංශය මතක් කරලා තිබුණේ එහෙම සංහිඳුණා නම් අනේ මට මෙහෙම තව පැයක් ඉඳලා බේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි ඒකට සාදර වීමේ ක්‍රමය. ඒ විතරක් නෙවෙයි ඒකට බය හිතෙන තවත් කාරණාවක් තමයි දැන් මෙනෙහි කරගන්න බැරුව යන. ඒක ඊටත් වැඩිය බය වෙන කාරණා. මොකද සංඥාව අල්ලන්නේ නැතුව යන. සංඥාවට පහුරු බදන්නේ නැතුව යනවා. ඒක තමයි කියන්නේ සංඥා පහුරු අල්ලන වෙලාවේදී දැනගන්නලා හොඳට මෙනෙහි කරමින් හිටියානම් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂය හැලෙනකොට මේ සංඥා වැඩ කරන්නේ එතකොට මෙනෙහි කිරීම අල්ලන්නේ නැති තත්ත්වයටපත් වෙනවා කියන එක දැක දැක දැන දැන දවල් එළිය සිද්ධ වෙන්න ඕනේ. ඒක අහම්බෙන් සිද්ධ වුණොත්, පොදෙනිය සිද්ධ වුණොත්, සතියේ අතරමැදි කැඩුනොත් තමයි සැකපහළ වෙනවා. මොකද මේ අරමුණ මෙනෙහි කරගන්න බැරි. මොකද ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරගන්න බැරි කියලා සැකපහළ කරනවා. අපි එදාගත් උපමා විදියට හාලු වතුරයි ලිපේ කියලා. ඒක හැඳි ගාගෙන හැඳි ගාගෙන යනකොට දිගටම පෙන්න පෙන්න ගියේ නැත්තම් ඉඳපු ගමන් කැඳ බවටපත් වුණොත් කාට හරි පෙන්නොත් එයා කියන්නේ තියෙනවා නෑ නෑ නෑ. ඕකේ ඕක තිබුණේ ඉස්සල තිබුණේ හාලු වතුරයි. කොහොමද මේක බොරක් බවටපත් වෙන්නේ? එහෙම වෙන්න බෑ. ඉතින් සැක උපදෝ. නිගටෝ මේ සංසිද්ධිය බල බල දැක දැක අස්පන අපිට දවල් ඉලියේ සිද්ධ වුණා නම් යාට තියෙන මේ හාල් බොඳ වෙලා තමයි බොර වෙලා තමයි කැඳ හැදුවේ. ආන්නේ වගේ ආස්වාද ප්‍රසවාස දෙකම ඒකාකාරී தත්ත්වයට එනකොට අපි කියනවා සංඥාව විභූත වෙනවයි කියලා සඳහන් කරන්නේ. එතෙන්දි යෝගාවචරයට කියනවා මතක් කරගන්නයි කියලා. දැන් ආස්වාද ප්‍රස්වාස දෙක නැති වුණාට මැරිලා නැහැ. හරියටම නැති වුණා මැරෙන්න eBay. මැරිලා නැහැ. ඒ වගේම ක්ලාන්ත වෙලා නැහැනේ මට දැන්. මට සීබුද්ධිය තියෙනවා. මම විසඤ්ඤ වෙලා නැහැනේ. ඒක නිසා මැරිලත් නැත්නම් ක්ලාන්ත වෙලත් නැත්නම් විසඤ්ඤ වෙලත් නැත්නම් කියන්න තියෙන්නේ තියෙනවා වෙන්කොට හඳුනා ගන්න දන්නේ නැත්නම් සංඥාව බොඳ වෙලා ගිහිල්ලා. ආනේ බව ඒක බොහොම ගැඹුරක්. මම ඒක හොඳටම පිළිගන්නවා. සංඥාවේ තුනී වීම සංඥාවේ ඒ බොඳ වී යෑම ඉතාම ගැඹුරුයි. ඒක අල්ලන්න බැරි නිසා තමයි කියන්නේ අල්ලන්න පුළුවන් වෙලාවදී හොඳට මෙනෙහි කරන්න කියලා. උංගව දෙනෙක් ඒක ගණන් ගන්න. ඒක කිව්වට ගරු කරන්නේ නැහැ. ඒක කියන දැන් මෙනෙහි කරත් නැතත් ඉතින් ආනාපාන තියෙනවනේ. කියලා අන්තිම මෙනෙහි කරගන්න බැරි තත්ත්වයට එනකොට අන්දමන්ද වෙනකොට ආයෙත් අර වෙච්චි පාඩුව මකන්න බෑ. නිසා කරලා කරලා කරලා කවදා හෝ තමන්න සිද්ධ වෙනවා කොච්චර හොඳට සක්මන් කළා වාඩි වුණත් ආනාපානෙ කොච්චර සුහද භාවයක් යාලු භාවයක් මිත්‍ර භාවයක් ආවත් මෙනෙහි කිරීම කරන්නට කළ යුතුමයි ඒක දිගේ පන්ති වැඩක් බව හැබෑව. නමුත් මේකෙන් හම්බෙන ආනිසංශය මොකද්ද? මෙනෙහි කිරීම අල්ලන වෙලාවක් තියෙනවා මෙනෙහි කිරීම නාල්ලන වෙලාවක් තියෙනවා කියන එක එකම අරමුණේ වටහා ගන්න ඕනේ. ආ නිතෙන් තමයි Taman තේරෙන්නේ මේ රූප ධර්මයා පිළිබඳව රූප ධර්මයාගේ යම් ප්‍රමාණයකට ප්‍රඥප්ති නැත්තම් මේ නම් කිරීම, ලේබල් කිරීම හැලෙන තැනට එනකොට මෙනෙහි කරගන්න බැරුව යන බව දවල් එළිය දැක දැක තමන් අවබෝධ කරගත්ත දවසේ පේනවා අපි මේ ලෝකයා විසින් දීපු නම් ලෝකයා දීපු විශ්මේ සංඥාවල් ඇති තාක් ඒව දිගේ යන තාක් අපි ඉන්නේ ප්‍රඥප්ති ලෝකේ. ඒ තාකල් අපිට විපස්සනා කරන්නත් බෑ. අපේ ජීවිතයේ මේ ත්‍රිසඳුන්ගෙන් නැත්නම් මේ මේ සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් වෙන වෙනසකුත් නැහැ. නමුත් ਸਰවඥාන්සේ දීපු ක්‍රමයේ හරියට ඇඳපු ඉර දිගේම යනවා නම් ඒ ප්‍රඥප්ති හැලෙන බව, පරමාර්ථ ධර්ම වලට හිත පෙරලෙන බව දැක්ක දැක දැන දැන යන්න පුළුවන්. ඒක අන්ධමන්දයක් වෙන්න දෙන්න නරකයි. ලූටා වැටීමක් වෙන්න දෙන්න නරකයි. අසතියෙන් වෙන්න දෙන්න නරකයි. ඒ නිසා සතිය මෙනෙහි කිරීම සිදුවෙන අවස්ථාව මේකයි සාර්ථක අවස්ථාව මේකයි. මෙනෙහි කළාට මෙනෙහි කිරීම අල්ලන්නේ නැති අවස්ථාව මේකයි කියලා හරියට මේ දෙක අතර වෙනස දැනගන්න එක ඒ යෝගාචර ජීවිතය ඉතාම වැදගත්. අපි කියනවා විශේෂයෙන්ම පිරිමි දරුවන් නෙවෙයි ගෑනු දරුවන්ගේ උන් ලිංගික වැඩි වියපත් වීමක් කියලා එකක් තියෙනවා. ඊට ඉස්සරලා ගෑනු දරුවා පිරිමි පස්සේ ගෑනු දරුවා අතර විශාල වෙනසක් තියෙනවා සමාජික වශයෙන්. දැන් කෙල්ල ගෙට වෙලයි කියලා. කෙල්ල ලොකු වෙලයි කියලා කියන ඊට පස්සේ කොල්ලොත් එක්ක ඇසුරු කරන්න දෙන්නේ නැහැ. ඒක අම්මලා තාත්තලා මේ සම්ප්‍රදාන කූල කුල චාරිත්‍රවල කරන දෙයක්. අනිත් වගේ තමයි භාවනා වැඩි වියපත් වීම සිදු වෙන්නේ ඔන්න මෙනෙහි කිරීම අල්ලන්න පුළුවන් තරම් ඉඳලා නිත්‍යන්ටපත් වෙනකොට. එතකොට ඉතින් කෙල්ල කෙට ගන්න ඕන කොල්ලගේ නෑ නෑටි හරි නෑ. ආන්නේ වගේ අරසා කරන්න දන්නේ නැත්නම් කොතනද මේක ලොකු වුණේ කොතනද වැඩි වියපත් වුණේ කියලා ආයෙත් අනාචාරය හැසිරුණොත් ඇත්තටම ඒ වැඩි වියපත් වෙච්ච පොඩි දරුවගේ දෝෂ නෙවෙයි අම්මගේ තාත්තගේ දෝෂේ. ආන්නේ වගේ භාවනාවේ ඒ මෙනෙහි කිරීම අල්ලන වෙලාව සහ මෙනෙහි කරම අහුවෙන්නේ නැති නමුත් සති සමාධි පවතින අවස්ථාව කියලා කියන්නේ ලොකුම ලොකු පරිවර්තනයක්. කොටින්ම කියනවනම් ප්‍රඥප්ති ලෝකයේ සිට පරමාර්ථ ලෝකයට යන්න පියවර තබන තැන. ඒක සිද්ධ වෙන්නේ අන්ධකාරය. ඒක සිද්ධ වෙන්නේ අහම්බේ. ඒක සිද්ධ වෙන්නේ නිකන් පහලෙසලා වැටෙනවා. නිකන් හොඳට අවදිින් ඉඳලා නිින්දට වැටෙනවා. අන්න ඒක සතියට ලක් කරගන්න පුළුවන් නම් එහෙනම් මේ සංඥාව කරන නාටකම් අපිට ඊට පස්සේ අපිට ওই තරම්ම දවල් වැටිච්ච වෙලේ රැ වැටිච්ච රැ වැටිච්ච වෙලේ දවල් වැටෙනවා වගේ වෙන්නේ. ඒ හැමදාම භාවනා කරනකොට මතක් කරගෙන යන්න ඕනේ මේ සුනීවිගෙන යනවනම් කොතෙන්ට එනකම් මට මෙනේ කරන්න පුළුවන්ද කොතනින් පස්සේ බැරිද ඒ නිසා භාවනා උපදේශ වශයෙන් ගුරුවරුන් වශයෙන් උපත උගන්වන්නේ කොහොමද ඇත ඇතුළේම පිටේම වශයෙන් පිම්බීම හැකිලීම වශයෙන් මෙනේ කරන්න පුළුවන් තාකල් ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනේ කරා ඊගාවට පිම්බෙනවා හැකිලෙනවා කියලා උදරේ බලන කෙනා මෙනේ කරනවා කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා යම් තැනකට ආවට පස්සේ මෙනේ කිරීම අල්ලන්නේ උපමාවක් විදිහට කියනවා නම් කටුමැටි පිටියකට හොඳට දියාරු කරගත්ත මැටි රිත්තක් දමලා ගැහුවොත් පාට ටක් ගාලා අල්ලනවා. ඒක තමයි මේ කටුමැටි පිටියේ හැටි. අපි ඒ වෙනුවට කොහොල රිත්තක් ගැහුවොත් හොඳට අල්ලනවා. නමුත් එහෙම තිබිච්ච මේ භාවනා ටික වෙලාවකින් ගලකට රබර් බෝලකින් ගැහුවා වගේ මෙනේ කිරීම පොළාපයින් පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ලෑස්තිලා ඒකටම සූදානම් වෙලා ගියේ නැත්නම් හිතනවා මොකද બોලේ මෙච්චර මේ ෂෝක් එකට මෙනේ කරගන්න පුළුවන් එක මේ දැන් මොකද වුනේ කියලා කලකොල වෙනවා. ඒ කලකොල වෙන්නේ මූලධර්මයේ දන්නේත් නැහැ. එතෙන්දි ප්‍රායෝගිකව පිළිතලත් නැහැ. අර මාරුව පරිවර්තනය හොඳට අත්දකලත් නැහැ. අත්දැක්කනම් ඒ යෝගාවචරයට තේරෙනවා මේ මෙනෙහි කරගන්න බැරි වුණේ මෙනෙහි නොකරන නිසාව, සතිය නැති නිසාව, සමාධිය නැති නිසාවත් මේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දැන් පේන්න පටන් ගන්න නිසා. ඉස්සලා අරමුණ බැගුවේ මම හුස්ම ගන්නවා. මම හුස්ම හෙලනවා. නැත්නම් ගනිමි හෙලමි කියන අර මම ආයනයට සම්බන්ධ. දැන් මේක පේන්නේ නිකන් නලිය නලිය තියෙනවා. එහෙම නැත්නම් පොඩි පිරිමැදීමක් වගේ තියෙනවා. නැත්නම් මැරිලා නැති බව දන්නවා. නිින්ද ගිල්ල නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා වගේ බොහෝම පැතලි තුනී අත්දැකීමක් එන්නේ ඒක. එතකොට අර වගේ නම් කරගන්න පෙරු යනවා. ඉතින් ඒ වෙනස තේරුම් අර ගැනීම ඉතාම වැදගත් මේ පස්සද්ධි සම්බොජ්ජංගේ සූදානම් වීම. ඉතින් ඒ වෙලාවේදී කලකොල වුණොත්, විචිකිච්ඡා පහළ වුණොත්, උද්දච්ච කුච්ච පහළ වුණොත් කවදාක ප්‍රමෝදයක් හිතට එන්නේ නැහැ. කෝල ගති පහළ වෙන්නේ. කෝඩු ගති පහළ වෙන්නේ. අන්දමන්ද ගති පහළ වෙන්නේ. ඒක හොඳට හුරු කරගත්තොත් විතරක් හා දැන් නම් ඔන්න වැඩේ හරියාගෙන ඉන්නේ කියලා අර කලකොල ගති වෙනුවට ප්‍රමෝදේ පහළ වෙනවා. මම මෙච්චර කල් මේ තැන දන්නේ නැතුව අපරාධේ මගේ ඇරියා. දැන් නම් හරියට ආවා මම ඒක දැනගත්තා කියලා නමන් තුලම ප්‍රමෝදේ පහළ වුණොත් ඒක අර කියන උද්වේග ප්‍රීති පරණා ප්‍රීති දක්වා යනකම් ප්‍රීතිය පහළ වෙන්න ඉඩ තියෙනවා. නොවුනොත් ප්‍රීතිය පහළ වෙන්නේ. ප්‍රීතිය පහළ නොවුනොත් පසද්දිය පහළ වෙන්නේ. මේ ඔක්කොම પરම්පරාගත ධර්ම. ඉස්සල්ලාම ඕනේ කරලා තියෙන මේ වැඩේ හරි කියලා ඒක කෙරේ Tamange ඇති හැකි සංඥාව. මට දැන් හරි කියලා සතුට. සතුටක් කියලා කියන්නේ මේ කාම ආසාව යුක්ත සතුටක් නෙවෙයි. ඒක निराமிෂා පීති. මේක කියන්නේ uppajjati bhikkave निराமிෂා පීති निराமிෂා. මෙතන කියන මේ ප්‍රමෝදය, निराமிෂ ප්‍රමෝදය. ඊට පස්සේ निराமிෂ ප්‍රීතිය ඒකෙන් තමයි පස්සද්ධිය පාන්නේ. ඒක නිසා මේක පහළ වීම නෙවෙයි මේ මේ බණ කියන එකෙන් අදහන්නේ පහළ වෙන වෙලාවේදී සිද්ධියෙන් සිද්ධිය දැන ගැනීමයි තාමත් වැදගත් දේ. ඒ වගේම තමයි එක සැරයක් පහළ වුණාම පළවෙනි වතාවේදී මේ ප්‍රමෝදය බොහෝමත්ම ප්‍රකටව ප්‍රසිද්ධව පහළ වෙනවා. ප්‍රීතියත් බක්තරියක් උතුරන්නා වාගේ, කිරියලියක් උතුරන්නා වාගේ එනවා. නමුත් ඒක දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සැරේ, පස්වෙනි සැරේ යනකොට ඒකේ තියෙන උච්ච භාවය අඩු වෙන පටන් ගන්නවා. මේ ප්‍රමෝදය අර ඉස්සලා ඉස්සලා තරම් නැතුව එන හුරුදයක් පුරුද්දයක් වඩටපත් වෙනවා. ඒකත් Taman තේරුම් අරගන්න ඕනේ. ඉස්ලාම අපි යමක් දකිනකොට ඒකෙන් ඇති වෙන සීලාරය ටික වේලාවක් යනකොට අඩු වෙනවා. මොකද හේතුව නැවත නැවත දැකීම නිසා. ඉතින් ඒ නිසා අපිට මතුවෙනකොට හොඳට අල්ලගන්න පුළුවන් වුණොත් කොහොම නමුත් මේක තමයි ප්‍රමෝදය කියන්නේ මේක තමයි ප්‍රීතිය කියන්නේ මේ දෙක තමයි ප්‍රසද්ධිය පහළ වීමේ මූලික අවශ්‍යතාවය කියලා. එතින් මේ සංඥාවට වෙන විපිරියාසය, වේදනාවට වෙන විපිරියාසය මුදුවට දැනගත්තොත් සෑම දෙයකින්ම තමයි චිත්ත ධෛර්යයක් සහ ආත්ම ශක්තියක් ඇති වෙනවා. ඒවා එකක් හෝ හරියට තේරුම් ගන්න බැරි වුණොත් භාවනාව ඉදිරියට යයි. නමුත් අර චිත්ත ශක්තිය සහ ආත්ම ධෛර්යය ඇති නොවීම නිසා දිගට දිගට වීර්ය අඩු වෙනවා. දැන් මොකද්ද කරන්න ඕන කියලා දන්නේ අන්දමන්ද වෙනවා. ආන්න මේ අන්දමන්ද වීම භාවය මේ එහෙම නැත්නම් ඒ යන පාරේ පිළිබඳව කලකොල භාවය ධම්මවිචේ සම්බොජ්ජංකයට කරන විශාලම අනදරේ. ධම්මවිචේ කියලා කියන්නේ ආලෝකයක්. ඒක සැකේ කියලා කියන්නේ ඒකේ හතුරක්. අපි ඉතින් සතියෙන් සමාධියෙන් හිට මේක කාරණා සලසලා දුන්නේ නැත්නම් ධම්ම විචේ පහළ වෙනවා වෙනුවට නැත්නම් ධර්ම කාරණා වෙන වෙන වශයෙන් හඳුනා ගන්නවා වෙනුවට ඒ වෙනුවට විචක්ෂණ බුද්ධිය යෙදෙනවා වෙනුවට කලකොල වෙන්න පටන් ගන්නවා. ඒකයි කියන්නේ මේ දිව්‍යන් වහන්සේවත් අත තියන්න කැමති නැත්නම් වල මොඩෝ පිලුම් ගහනවා කියලා කියනවා. ඒ මොකද හේතුව දන්නේ නැහැ මං ඉන්නේ කොතනද මේ මොකද්ද කියන එක දන්නේ නැති වුණොත් ඉතින් සරුවචනාංශ කියනවා මේ සේරම පව් වලට හේතුව නොදැනීම. අවිද්‍යාව තමයි පටිච්චසමුප්පාදේ මූලිකම දේ. ඉතින් මේ බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ අපි මේ කාලයේ ඥාතියෙන් වෙන් කළ වස්තු වෙන් කළ කරන්නේ මේ අවිද්‍යාවම නැවත නැවත එන්න හදලා එයාම කර්මුලින්ම අල්ලගන්න ඕනේ. ඒක අල්ලගන්න බෑ අවට ගියාට හරියටම කාරණාව දැනගන්න. ඒ කියන්නේ අපි ඔත්තුකාරයෙක් වශයෙන් අපි කටයුතු කරලා යම් කිසි විදියකට මේ නියම හොරා මහ හොරා අල්ලගන්න ගිය වෙලාවේදී වනවන්න බෑ. එයාට හරියටම නම කියලා හරියටම කාඩ් එක වෙන්නලා මේ උඹ නේද කියලා අහුවොත් විතරක් එහෙමම නිකන් මේ දිය වෙච්ච උණු වෙච්ච ඉටිපන්දමක් වගේ ඇදගෙන වැටෙනවා. වනනවා දැක්කොත් න්‍යා අවස්ථාවක් ගන්න. එහෙම වනන්න දෙන්න බෑ. ඉතින් වෙනකොට කොටු කරලා තියෙන්න ඕන සීයර. එහෙම නැතුව මේ මහවරා නැතුව පොඩි උරුන්ට නම් සාමාන්‍ය වනන කොටත් වැටෙනවා. මහවරා කියන්නේ එහෙම වැනෙන එකක් නෙමෙයි. කාර්යයටම නම කියලා කෙලින්ම කතා කරලා මේ උඹ නේද කියලා කිව්වොත් ආයෙ දෙකක් නැහැ එතනම වැටෙනවා. ආහනේ වගේ මේ කෙලෙස් සතුරත් එක කවදාකවත් වනවලා නම් ගහන්න යන්න එපා. කෙලෙස් කියන්නේ ඒකට යට වෙන જાතියක් නෑ. හරියටම කෙලිම නම කියලා කතා කරන්න පුළුවන් නම් වැඩ. ඒකයි අර මුලින් මුලින් නම කියලා මෙනෙහි කිරීමේ වටිනාකම. ඒක අර පාවර් ඔෆ් මයින්ඩ්ෆුල්නස් කියන පොතේ මේ ඒ ඥානගෝණික ස්වාමීන් වහන්සේ උපමාවක් වශයෙන් සඳහන් කරනවා යද්දෙස්සෝ. එහෙම නැත්නම් මේ භූත වැඩ යක්ෂ වේලවන වැඩ කරන මිනිස්සු ඉතින් ওই විවිධාකාර යంత్ర මන්ත්‍ර වැඩ කරනකොට මේ මිනිස්යෝගේ තියෙන ශක්තිය වෙන්නේ ඒ එන බලවේගය සීරිමත් සිනාද, ඔඩ්ඩිමත් සිනාද, ඔය නම් මතක් තියෙනවා. එන්න කෙනාට හරියට නම කියලා කතා කරන්න පුළුවන් නම් මිනිහා දන ගන්නවා. යකාට බොරු කියන්න බෑ කියන්නේ. යකාගෙන් ඇහුවොත් ඔය සීරිමත් සිනා නේද කියලා සලූට් එකක් ගහලා අපව හැරලා යනවා කියන්නේ. බැරි වෙලා වෙන නමක් කිව්වොත් දැනගන්නවා බෙල්ලටම අත තියෙනවා. මේ මිනිසා මේ ගුරුව කරන්නේ මං මාව අඳුරගන්නේ නැහැ කියලා දැනගත්තකම යකාට බලේනවා. යකාට බලේ නැති වෙන්නේ හරියට නම කියලා කතා කරනවා. ඉතින් ඒක ඒ ශාන්තිය සඳහන් කර දෙනවා. ක්ලේශයක් ආපුවාම මේක රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්. වනවන්න එපා. Tamanට තේරෙන්නේ කොහොමද ඒකෙම නම කියලා කතා කරන එකයි තියෙන්නේ. ඕනම ක්ලේශයක් සත්‍යයට බයයි. ඊට උපමාවක් විදිහට කියනවා අපි ගෙවල් දොරල් වල එකතු වෙලා තියෙන කුණු ගේ මුල්ලේ කුණු කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේ ගෙවත්තෙන් ගන්න මේ තනකොරෝලින් ඇති වෙන කුණු ඒ කුණු ඕනම තැනක අන්ධකාරයකට මේ සීතල තැනකට දාලා තියන්නේ ඒව නරක් වෙලා කුණු වෙලා කුණු ගඳ ගන්න. ඒක තමයි කුණු වල හැටි. යම්ම වෙලාවක මේ කුණු ටික අවුවට දාන්න බලන්න බොහොම ඉක්මනට හොඳ කොම්පෝස්ට් එකක් බවට පත් වෙනවා. ඒකේ අර තියෙන විස බීජ තේරම මැරිලා මෘතෝපජීවී බැක්ටීරියා විතරක් ඒ තුළ බොහොම ශීක්‍රයෙන් අරක ඩිකම්පෝස් වෙනවා නැත්තම් දිරලා හොඳ පොහොරක් බවට පත් වෙනවා. ඒ නිසා අන්ධකාරයේ තියෙන්න තියෙන්න වසවිස නරක ගඳ පුෂ්ජාති වැඩි. ආලෝකයට දාපු ගම කොම්පෝස්ට් එකක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි අපේ මේ කෙලස් කඳ හංගන්න හංගන්න විස බීජ ඇති කරලා මේ ශරීරයත් අපේ හෘදේ වස්තුවත් අපේ సంతානයක් පැටවෙනවා. මෙන්න මේ තෝ නේද කියලා කෙලින්ම නම කියලා කතා කරපුවාම හරියට ධම්මවිචේ සම්බොධ්ජංගය කියලා කියන්නේ ආලෝකය සූර්යාලෝකයට ලක් වෙච්ච කුණු කන්දල් වාගේ එලි කරපු ගම ඒක එතන පටන්ම ඒ හානිකර විස බීජ අයින් වෙලා මෘතෝපජීවී කියලා කියන්නේ. ඒක දිරීමේ විස බීජ ජයගෙන පෝස පොරපාටපත් වෙනවා. ඒ නිසා සරුවචනාංශික සඳහන් කරනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ ඊවටෝ විරෝචති න පටිච්ච මහණනි මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාරන් ලද ධර්මයේ සහ විනය දෙක ඉදි කරන්ට කරන්න බබලනවා හංගන්න හංගන්න බබලීමක් නැහැ කෙලෙස් වලට අවශ්‍ය කරලා තියෙන හැඟ වෙන එක තමයි. හංගන්න හංගන්න කෙලෙස් තියෙනවා. අපි මේ සත්පුරුෂුන් ගාවට ගිහිල්ලා අපි ළඟ තියෙන වැරදි ටික එලි කරන්නේ. අපි ළඟ භාවනා කරනකොට මට මේ නරක හිතවිලි පහළ වෙනවා වේදනාව එනවා සද්ද එනවා කියලා අපි නැවත නැවත මේක බලන්නේ මොකද්ද ඔක බලන්න බලන්න බලන්න කෙලස් වල බල බිඳෙනවා හංගන්න හංගන්න හංගන්න කෙලස් බල වැඩි වෙනවා ඒ නිසා අපි සත්පුරුෂෝ සත්පුරුෂෝ එකතු වෙලා එක්කෙනාට එක්කෙනෙක් කණ්ණාඩියක් බාටපත් වෙලා මගේ වැරදි ටික තව කෙනෙකුට ගිහිල්ලා කියනවා මම බාහනා කරනකොට මට මෙහෙම වෙනවා ඒ සත්පුරුෂයාට බෑ ඒක නැති කිරීමේ ශක්තියක් එයාට නැහැ එයාට පුළුවන් තව කෙනෙක් මේ කරන හෙලිදරව්වට සාක්ෂිකාරී වෙන්න සාක්ෂි වෙච්චි ගමන් දෙන්නම දිනවා කිසිම වෙලාවක සටමායාව වැරදි හංගන ගතිය සහ නැති ಗುಣ මවාපාන ගතිය තිබුණොත් මේ වැඩේ වෙන්නේ නැහැ. නිසා යෝගාවචරිකට ෂටමායාව බෑ. ෂට කියලා කියන්නේ නැති ಗುಣ පෙන්වනවා. මායාකාරී කියලා කියන්නේ ෂට කියලා කියන්නේ මේ මේ ಗುಣ හංගනවා. මායාව කියලා කියන්නේ නැති ಗುಣ පෙන්වන්න හදනවා. ওই දෙක තියුණොත් නම් යෝගාවචර කමක් නැහැ. ඒ නිසා අපි මේ භාවනා කරනකොට අපිට වර්ධින, පරදින, පච වෙන තැන් තියෙනවනේ මේවා සේරම රත්තරන් අකුරෙන් ලියා ගන්න ඕනේ. ගලේ කොටන්න ඕනේ. කිට්ටුවත් දෙතරයි තුන්තරයි ඊට පස්සේ නෑ. මේව හංගන්න ගියොත් තමයි අමාරු. ඒක නිසා මෙනෙහි කරන්න පුළුවන් තැන බැරි තැන. මේ ඒ වශයෙන් දැනගත්තාම ඇති වෙන මේ ප්‍රමෝදය භාවනා කරේ දක්වන ආකල්පම වෙනසක් මිස නැත්නම් අපි ඒකේ දක්වන පිළිපදින ක්‍රමයේ වෙනසක් මිස භාවනාවේ ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා භාවනා කරන හුඟ දෙනෙක් මේ අත්දැකීම් ලබලා තියෙනවා. නමුත් එතෙන්දී පිළිපදින හැටි දන්නේ. ආන් ඒක නිසායි මේ සර්වචනන්සේ සඳහන් කරන්නේ කවවම කවදාකවත් මේක හිතලා නම් ගන්න බෑ. අනිවාර්යයෙන්ම බලන්න. අනිවාර්යයෙන්ම ධර්ම සාකච්ඡා කරන්න. කොච්චර භාවනා කරත් මේ ආනාපානෙ තුනී වීගෙන යනකොට මම මේක අභීතව මුණ දෙන්න ඕනේ මේක පැය ගණන් ඉන්න ඕනේ කියන එක හිතෙන්නේ නැල්ලු. කවමදාකවත් පුතඥයෙකුට ස්වයම්බූව හිතෙන්නේ නැහැ කියලා කියනවා. මේ පිළිපැදිය යුතු සම්‍යක් දෘෂ්ටිය පිළිපැදිය යුතු ආකාරය කවදාකවත් හිතෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ද්වේමේ භික්කවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජත්තා යෝනිසෝමනිකාරෝ කියලා සර්වඥ දේශනාවක් තියෙනවා. මහන්නේ මේ සම්‍යක් දෘෂ්ටිය අනිවාර්යයෙන්ම හේතු දෙකක් මතින් පැනනගෙන එකක් තමයි පරතෝഘോഷයේ අනුගේ බණයි. දෙක තමයි අජත්තා යෝනිසෝමනිකාරෝ ඒ කියාපු ආකාරයට ඇතුළත නුවණින් වැඩ කෙරේ. නිසා බණ ඇහුවට ඒක කාටවත් අපි අහවලාත් කියලා දෙනවා මම ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි. දෙගොල්ලම ධර්ම ගෞරවයෙන් කරන්නේ. ඒකෙන් වැරද්දක් දකින්නයි කියන එක කවදාකවත් රාජ අපරාධයක් නෙවෙයි. කවදාහකවත් ලැජ්ජ වෙන්න කාරණාවක්. මේ වැරද්ද වැරද්ද වශයෙන් දකිනවනම් සර්වඥාන්සේ විතර සන්තෝෂ වෙන කවුරක්වත් නැහැ. අපි මේ සර්වඥ ශාවකයෝ විදිහට කරණ තියෙන්නේ මෙනෙහි කරන්න පුළුවන් වෙලාවෙ මෙනෙහි කරන බව දාන්න. නැති වෙලාවෙ නැති බව දාන්න. එන ක්ලේශයක්, එන වේදනාවක්, එන හිතවිල්ලක්, එන සද්දයක් ඒ ඒ වශයෙන් මෙනෙහි කරනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? අර මුලට ගත්ත මූල කර්මස්ථාන එnde එnde එnde වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගැටයක් වෙන. වැඩි වේලාවක් ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක තුනී වෙන අවස්ථාව හොඳට හැම පරියන්කේදීම දැක ගන්න පුළුවන්. එතකොට තමයි මේ පස්සද්ධිය කියන මේ සංහිඳියාව ගන්න පුළුවන්. ඒ පස්සද්ද සංහිඳියාව ඇතිවීමට ආසන්න කාරණා වශයෙන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? මේ කාය පස්සද්දි, චිත්ත පස්සද්දි කියන දෙකට සූර වෙන එක. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ සරුවචනාංශ පෙන්වන එකම එක හේතුවයි පොදු ඒකට මේ අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා මේක දික් කරලා පළල් කරලා උනන්දු ඇත්තන්ට මේක විස්තර වශයෙන් දැනගන්න. ඒකට කාරණු හතකට ඔය සරුවචනන්සේ පෙන්වන එකම කාරණාව කාරණු හතකට කඩලා පෙන්නනවා. ඒවා හුඟා කැමැති වෙයි මේ අත්ව අහන්න. ඒ වගේ තියෙන්නේ මේ ධර්මයේ අනිත්‍යංග වල සඳහන් වෙන නැති අමුතු කාරණා ටිකක් මේකේ තියෙනවා. අපි ලොකු සාසින්න කාලේ කිව්වේ මේකට දානෙක එක කියලා. මොකද ඉස්ලාම සඳහන් කරන්නේ පනීත භෝජන සේවනතා. හොඳට ආහාර ටික ලැබුණොත් තමයිලු මේ පස්සද්ධිතයිසිකේ පහළ වෙන්නේ. ඉතින් හාමුදුරුවෝ මේවා ගැන කිව්වහම උපාසකම්මලා ඉතින් බොහොම ජයත් බට්ටික හදාන ඇවිල්ලා පූජා කරනවා. මේ හාමුදුරුවෝ නිවන් දැක්කොත් අපිත් නිවන් දකි කියලා හිතලා දාන දීලා නිවන් දකි. එහෙම නම් වෙන්නේ නැහැ. තමනුත් දානේ බලඳන්න ඕන තමනුත් භාවනා කරන්න ඕන. ඒ නිසා මේ පස්සද්ධිය පහළ වෙන්න නැත්නම් ප්‍රමෝදය සහ ප්‍රීතිය පහළ වෙන්න ප්‍රණීත ආහාර ලැබෙන්න ඕන. ඒ වෙලාවේදී ලූක ආහාර නොගැලපෙන ආහාර ලැබුණොත් අර වැඩෙමින් පවතින පස්සද්ධිය බාධා වෙනවා. ඒක නිසා ඒ ප්‍රනීත භෝජන සේවනතා කියන එක හාමුදුරු තියාගෙන ඉන්නවා අවශ්‍ය වෙලාවට සුදුසු තැන බන්න ටිකක් කියලා. ඒ ලාභ සත්කාර වැඩි කරන දානක එක්ක කියලා තමයි අපි මේකට කියන්නේ. නැත්තම් කණ්ඨක සූත්‍රය කියලා කියනවා. ඉතින් මේ සූත්‍රයේ කියනවා නම් හොඳ කතා තියෙනවා. නමුත් වෙලාව ඇතුළත මම කෙටි කතාවක් මතක් කරනවා. එක දවසක් ස්වාමීන් වහන්සේලා 39ක් විතර සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ ඈත ගම්මානයකට ගිහිල්ලා තියෙනවා ආනාපාන භාවනා කරන. එතකොට මේ වගේ ආරණ්‍ය සීනාසන ශිවපසදායකෝ ඉව නැහැ මේ බුද්ධ ආගම හැදෙන කාලේ. ඒ ගමක් තිබිලා තියෙනවා ඒ ගන්නායකට ගන්දෙටුවට කියලා කියන්නේ මාතිකා කියලා. ඉතින් මේ මනුස්සයාගේ අම්මා තලදුනා මනුස්සයා මේ මනුස්සයා දැකලා තියෙන මේ හාමුදුරුවෝ පොතියක් ගැට ගහගෙන 30ක් නමක් විතර වඩිනවා. ඉතින් අහලා තියෙනවා කොහෙද තමුන්නාදලා වඩින්නේ? අන්න මේ වස්වසන්ට තැනක් හොයනවා. ආයතන මොකක්ද එකෙන් අදහස් කරන්නේ? අදහස් කරන්නේ අපිට වස් කාලේ අඩු ගන්න බිත්ති තුනක්වත් සහිත ඉඩම මේ ගයක් ඕනේ. ඒකට ඇඳක් ඕනේ. අපිට ළඟ ගොදුරු ගමක් තියෙන්න ඕන. දාන ටික පිටන පාද කරගන්න තැනක් ඕනේ. අපිට එච්චරයි ඕනේ. අපි ඉතින් වතුර තියෙන තැනක ඒ ලැබුම් ගන්නවා. නිකන් අර අයිකොන් ටිකෝ ගිහිල්ලා මේ කූඩාරමක් අහගන්නවා වගේ. ඉතින් අම්මා කියලා තියෙනවා මේක ළඟ කැලයක් තියෙනවා. වතුරක් තියෙනවා. මම ඔබ වහන්සේලාට එහෙමනම් ඒ ටික හදලා දෙන්නම්. දාන ටිකත් අපේ ගමෙන් සැපෙන්න සලස්සන්නම්. අපේ පුතා තමයි ගමේ මේ ආරච්චල නතර වෙන්නේ. ඉතින් සංඝයා වහන්සේලා නතර වුණා. නතර වෙලා ඉවරලා ඉතින් ඒකටම කැපකාරයෙක් තියලා මේ අම්මා ඉතින් අර අතන කුටි හකක් කරලා දීලා මේ දාහන ටිකත් ලැබෙන සලස්සුවක්. මේ සලස්සලා ඉතින් අර ගෙදර වැඩ හරියට දැන් අම්මට මේ 39කට උපස්ථාන කරන්න එපායි. ඉතින් වෙන වැඩක් නෑ යමක්මක් තියෙන මිනිස්සු හොඳට උපස්ථාන කරගෙන ඉන්නකොට කැපකාරයෙන් යව කොහොමද ඒක ස්වාමීන් වහන්සේලා දැන් තනි තනිය තම තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට යන්න බැරිද ඔක බලන්න කියලා. ඊට පස්සේ ඒක මම අහලා බලලා කියන්නම් කිව්වා මේ පොදු තැනක් තියෙනවා. එතෙන් ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා එතන පින්නපාත ගන්නටයි දාන ගන්නටයි වටිනවා. පින්නපාත නෙමෙයි. දැන් මේ විලම්පත ටිකක් ගන්න වටිනවා යන් කියලා. ඉතින් අම්මලා එහෙම අම්මා අර අපකාරයත් එක්ක ගිහිල්ලා තියෙනවා. අම්මට කියන්නේ මාතික මාතා කියලා. මාතිකේ අම්මට මාතික මාතා. ඊට පස්සේ බලනකොට කිසියම් කෙනෙක් පේන්නේ නැහැ. ඊට පස්සේ බලලා තියෙනවා මොකද මේ කිසි කෙනෙක් ඉන්න බවට සද්දෙත් නැහැ, පේන්නත් නැහැ කොහොම මේ මිනිස්සු කියලා. කැපකාරයෙක් වළු මේක තමයි ස්වභාවය මම ඇවිල්ලා මෙතන මං ආපු බවට කරන්නේ gediya ගන්න එකයි. ඉතින් වෙලාවට gediya ගහපුවම ස්වාමීන් වහන්සේලා එනවා. ඉතින් නැන්තර ගහපන් කිව්වා. ඊට පස්සේ මේක මෙයා gediya ගැව්වා. gediya ගහනවා කියලා කියන්නේ අපි මේ ලාම් එක ගහනවා. මේත් gediya ගහන. gediya වල පස්සේ මේ 39 30 ඉඳලා තනි තනියෙන් ඇවිල්ලා අතන වාඩි වුණා. වාඩි වුණාට පස්සේ අර අම්මා කුලප් වුණාලු මේ ස්වාමීන් වහන්සේලා දබර කරගෙන රණ්ඩු වෙලා වගේ ඉන්නේ එක්කෙනෙක් කෙනාට කතා කරන්නේ මොකද ඒ කියන්නේ. එසේ ගිලම්පර කෙනා වීලි වෙලා ලොකු සාන්ත ළඟට ගිහලා ගවලු ස්වාමීන් වහන්සේ මොකද්ද ප්‍රශ්නේ කියලා. ආයම්ම ඒ පාසකය ලොකු සාන්ත ගවලු ඇයි කියලා. ඔබ වහන්සේලා රණ්ඩු වෙලා දබර වෙලා කෝලහලයක් වුණාද? නෑ එහෙම එකක් නෑ කියලා. එහෙනම් මොකද ඔබ වහන්සේලා මේ එකිනෙකාට කතා කරන්නේ නැත්තේ? නෑ නෑ මේ අපි මේ හිත හදන වැඩක් කරන්නේ. ඒක කය වචන දෙක සංවර කරගෙන ඉන්නේ. මේ වටපිට බලනකොට හොඳට අතුපතු ගාලා ලස්සනටක් තියෙනවා. ඉතින් මේ අම්මට මේ කවදාකවත් මේක කරලා නැහැ. ඒකලියලා ඔබ වහන්සේලා දැන් කයින් වැඩ ගන්නෙත් නෑ නැත්නම් කය දුස්චර්ය කරන්නේ නැහැ. වචනයෙන් මේ දුස්චර්ය කරන්නේ මොනවද කරන්නේ? එහෙමයි යම් වැඩි මේ එක එකන එක එකන කර්මස්ථානයක් වඩනවා. මොකද කර්මස්ථාන වඩනවා. ඒ කියන්නේ මේ සමහරු අසුභ භාවනා කරනවා. සමහරු බුද්ධානුස්සතිය කරනවා. සමහර ආනාපානෙ කරනවා. සමහරු බිම්බි මැකිලිම කරනවා. ඉතින් එක එකනා කරනවා. ඉතින් මොකටද මේ? මේකෙන් තමයි මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ කියලා අපේ බුදුහාමුදුර අපිට කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අම්මා ඇහුවලු මේ ගෙවල් දොරවල් වලට ඉන්න දහසක් සුමේ කරන මේ කුටි අම්මා කෙනෙකුට ඕක කරන්න පුළුවන්. ඒ ලොකුහාමුදුරුවෝ කළ පුළුවන්. ඊට පස්සේ කෝ අනේ ස්වාමීන් වහන්සේ නම් මේ මටත් ඔන්නෝගේ අක් කියලා දෙන්න. ඊට පස්සේ වාඩි කරවලා කියලා තියෙන මේ අසුභ භාවනාව. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමාන අකහ දන්ත ආදි වශයෙන් අසුභ භාවනා කරා. ඉතින් මේ යම දෙසට තුන් සැරක් විතර ගෙදර ගියාම හොඳටම වැඩ. දැන් 39කට 아무තෙන් සංග්‍රහයක්. ඒ ඔක්කොම කරන ගමන් අසුභ භාවනා කරලා මේ අම්මට ඔය කියන ප්‍රමෝදය පුතුමාකාර විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් 39ක් දරුවෝ හම්බෙලා වගේ. ඔක්කොටම උපස්ථාන කරනවා. දහසක් වැඩ. ඒ වුණාට පුදුම සතුටකින් කරන්නේ. මේ ස්වාමීන් වහන්සේලා රණ්ඩු වෙලා නෙමෙයි ස්වාමීන් වහන්සේලා ප්‍රතිපත්ති පුරනවා කියලා දැනගෙන ඊට පස්සේ ඒක ප්‍රීතිය පස්සද්ධිය බවට පත්ලා මේ අම්ම කොහොම හරි gedara dore ওই වස්තුම් මාර්ගය ගත කරන ගමන්ම මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන මාර්ග ඥාන ලැබලා අනාගාමි මාර්ගඵලස්ත ආර්යෝත්තමාවියක් විදිහට දැන් gedara dore වැඩ කරගෙන ඉන්නවා. අම්මට හරි සන්තෝෂයි මේ ආම්තුරු දීපු රට දිගේ දිගටම ගියාම මෙච්චර දුර යන්නේ දවසක් අම්මා ඉතින් මේ වගේ හොඳට පාඩි වෙලා භාවනා කරලා නැගිටු වෙලා කල්පනා කරා අනේ මගේ මේ කුල දේවතාවුන් වහන්සේලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා මට දුන්නේ මොන තරම් ලාභයක්. උන්වහන්සේලා ඇතර බලනකොට මේ විශ්ින්නාන්සලා වගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ මුන්වහන්සේලාගේ චිත්තසංතාන මොන තරම් පිරිසුදු වෙන්න ඕනද කියලා ඉතින් අර හාමුදුරුවන්ගේ ಗುಣ ගණනා වර්ණනා කරන දර නිකමට හිතුණා මට එයත්ගේ හිත් දැක ගන්නට ඇත්තන් කියලා. බලනකොට අම්මට ඒ අනුන්ගේ හිත් දැක ගන්න ඥානෙ පාළ වුණා. පහළ වෙලා එක එකන එක එකන පරීක්ෂා කරලා බලනකොට එකම ස්වාමීන් වහන්සේ නමක්වත් පළවෙනි ධ්‍යානෙටවත් ඇවිල්ලා නැහැ. කිසිම මාර්ගඵලයක් ලැබලා නැහැ. අම්මට කල්පනා වුණා මේක වාගේ වැඩක් දැන් මේ ඇත්තෝ මේ අම්මා තාත්තලා අයින් කරලා වස්තු අයින් කරලා රට රාජ්‍ය අයින් කරලා මෙතෙන් ඇවිල්ලා මේ තාමත්ම ආදර්ශවත් කාලයට බණ භාවනා කරනවා මට හිත කොච්චර දෝ සතුටක් සමාදානයක් ඇති වුණා දැන් මට කොච්චර හිත ප්‍රසාදේ පහළ වුණාද කියනවනම් මගේ හිත යොමු කරලා අනුන්ගේ හිත බලන්න පුළුවන්. හිත බලපුවාම පේන්න තියෙන්නේ ස්වාමීන්සලාට තියෙන තාම පෘථග්ජන හිත. හිතා ගන්න මොන තරම් මේ වගේ ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙකුට මොන තරම් හිතක් පහළ වෙයිද මේ වගේ තරම්. ඊට පස්සේ හොඳට කල්පනා කරලා බලනකොට ඒ අම්මා බැලුව ඒ අම්මා මේ අනේ මෙච්චර මේ බණ භාවනා කරන අනුන්ට බණ කිව්වට මේ සාන්දලා ඉන්න පු탁කනයි කියලා නරක හිතක් ඇති කරගත්තා. අම්මා කල්පනා කරා දැන් මට මේ දේ හරියන්නත් මේ දරුවන්ට නැත්තම් මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට වෙන නොහරියන්නත් කාරණා. අම්මා දැක්කේ මොකද්ද? මේ 30 දෙනා අම්මලා 30 දෙනෙක්ගේ දරුවෝ 30 ආකාරයකට දානේ වනදලා තියෙනවා. මෙයන්ට දානේ ටික හරියට හම්බෙලා නැහැ. එක එකනාගේ රුචි අරුචිකම් වෙනවා. සමහරු තෙල් වලට කැමති. සමහරු මිරිස් වලට කැමති. සමහරු මිරිස් කන්න බෑ. සමහරුන්ට දැදුම් ඕනේ. ඕන ඔය විදිහට බලනකොට අම්මට කල්පනා වෙලා තියෙනවා මේ කටියට අවශ්‍ය සප්පාය ආහාර ලැබිලා නැහැ. ඒක නිසා ඊට පස්සේ අම්මා කල්පනා කරුවේ දාන දෙනකොට හිත බලලා ඒ කටියේ රුචි අරුචිකම් වලට දාන දෙන්න පටන් ගත්තා. දවසයි දෙකයි වස වෙනකොට 6:39ම අරියත් ඵල සමාපත්තිය සමාධි ධර්මයට මාර්ගඵල ඥාන ලැබුවා කියන පොතේ සඳහන්. ඊළඟට වස්පවාරණය කර. වස්පවාරණය කරලිවලා ඒ ගිහිලා මේකටෝ කිව්වා සමාහන් කරා සර්වජන් වහන්සේට ස්වාමීන් වහන්සේ මෙහෙම අබෞද්ධ වුණත් අපි වගේ වැඩවලට මෙහෙම උදව් කරන මිනිස්සු මෙහෙම ඉන්නවා අපි ගියා අපිට මුල් කාලේ කිසිසේත්ම සප්පායක් ලැබුණේ නැහැ සප්පාය ආහාර ලැබුණෙත් නැහැ. හැබැයි ඉතින් අපි උපාසකේ පුතාට ධර්ම විනය රැකගෙන ජීවත් වුණා. පහු වෙනකොට ඒ අම්මා අපිට ඒ රුචි රුචි ආහාර එක එකකට ඕන දේවල් සපයලා දුන්න නුබෝ කාලෙකින් අපේ ඒ චිත්තසංතාන පිළිලා කාය දර්ශන සංසිඳිලා චිත්ත දර්ශන සංසිඳිලා කාය ප්‍රසාද චිත්ත ප්‍රසාද ඇති වෙලා අපිට අපගේ මේ ධ්‍යාන මාර්ගඵල සාක්ෂාත් කරන්නේ සිද්ධ උනායි කියලා. මේ සර්වඥන්සේ බොහොම සන්තෝෂ වුණා නේ මේ දුර බෑරකින් අම්මා කෙනෙක් ඒ තමන්ගේ දරුවන්ට වැඩි සලකලා කියනකොට ඔතන ලහක ආගෙන හිටියා පු탁 යන හාමුදුරු කෙනෙක්. ඔයාඳුරු හිතුවා මේකන තන අහගත්තොත් ගියොත් නම් හිතුව හිතුව දේවල් වළඳන්න පුළුවන්. තෝසේ ඉල්ලුවොත් තෝසේ ලැබෙයි, උඳු වැඩේ හම්බුනොත් උඳු වැඩේ හම්බෙයි, හිතන හිතන දේ හම්බෙයි කියලා අර හම්බුගෙන ළඟට ගිහිල්ලා කිව්වා මෙහිමයි කොහෙද තන. ඉතින් හම්බුනොත් ආසවල් තන. ඊට පස්සේ බුදුසසුනට වන්දනා කරලා සායසබම් දුර බෑහට කියලා භාවනා කරන්න කැමති. ආ හොඳයි. අර හම්බු ගියාද? යනකොට අම්මා හරි සතුටු වුණානේ තවත් හම්බු කෙනෙක් හම්බුනානේ කියලා ගිහිල්ලි වෙදලා ඉතින් හම්බුරෝ කුටියට යනකොට ඉතින් වෙහෙස නිසා කියලා කල්පනා කරා අනේ මට මේ වෙනසයි හැන්දාවේ චතුමදුර ටිකක් හම්බුනොත් කියලා එතකොට මම අම්මා දායකපකාරයක් අතේ චතුමදුර ටිකක් එවුවා. ඉතින් හරි ඊට පස්සේ හිතුවා මට උදේට මේ මෙන්න මේ ආහාර ලැබුණොත් තවල්ට මේ මේ ආහාර ලැබුණොත් කියලා ඉතින් ඔන්න මේ හම්සන්ගේ වැඩේම ඒ අර තියෙන රුචි දේවල් මතක් කරනවා. හරියට ඒ අම්මයිව සකස් කරලා යනවා. ඊට පස්සේ කල්පනා කරලා හිතනවලු මට මේ අම්මා කවුද කියලා බලා ගන්න නැත්තම් අම්මම ගෙනල්ලා දාන ටික බෙදනවනම් ආයෙක දැනගත්ත පස්සේ යාම්මම වැඩ බහා තබලා ඇවිල්ලා දාන ටික බෙදලා දෙනවා. ඉතින් ටික දවසක් යනකොට ඉතින් මේ ආම්දුරන්ට අවශ්‍ය අවශ්‍ය දේ ලැබෙනවා. පස්සේ දවසක් ආව වෙලාවේදී මේ ආම්දුරන්ගෙන් අම්මා අම්මයි මේ ආම්දුර අහනවලු මේ මාතික මාතා කියන්නේ උපාකරම්මටද කියලා. ඒ එහෙමයි ආම්දුරේ මිනිස්සු මට කියන්නේ මාතික මාතා කියලා තමයි අපි පුතා මාතික නිසා මට මාතික මාතා කියනවා. ඔබතුමියට මේ අනුගේ හිත දැනගන්න පුළුවන් කියලා ආරංචියක් තියෙන ඇත්තද කියලා. ඉතින් මෑණියෝ හිතලා බලනකොට ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ පැවිදි උපැවිදි කවුරුත් ඉන්නවා සිත් දැනගන්න පුළුවන් ඇත්තෝ හරියට භාවනා කරනවා. එහෙනම් මේ කවුරුවත් ගැන මේ අහන්නේ ඔබතුමියට නෑ ඊට පස්සේ අවුල ඇයි ඔබ අහන්නේ කියලා. එහෙනම් මේ ආපු දවසේ ඉන්න යමක් මම හිතුවා දේ සේරම දේ මට සම්පාදනය වුණා. ඒ නිසා මට හිතුණා ඔබතුමියට මම මේ හිතන දේ තේරෙනවා. ඒක නිසා මට මේ අඤ්ඤම් පඤ්ඤම් නෙවෙයි කෙලින්ම කියන්න පුළුවන් ද ඉත් බලන්න. ඒකට යම්ම මේකේ සාසනයේ තියෙන අපිච්චතා ගුණය මත කරලා ස්වාමීන් වහන්සේ හිත බලන්න පුළුවන් ඇත්තෝ එහෙම කටයුතු කරනවා තමයි කියලා කිව්වා. කවදාකවත් කිව්වේ නැහැ මට මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් කියලා. පස්සේ ස්වාමීන්ට හරිම ලැජ්ජාවක් පහවෙලා තියෙනවා. මේ කුස්සිය අම්මා කෙනෙක් දරුවන්ට උදව් කරන කෙනෙක් මෙච්චර தත්තට යනවා මම මේ පැවිදිලා භාවනා කරලවත් මට මෙතන ඉන්න බෑ කියලා. වහාම බුදුහාමුදුරුවෝ කියලා කරනු මට විශාල සංවිකයක් පහළ වුණා. මේ අම්මා මෙන්න මෙච්චර ಗುಣ තේජි කදාක් කියපාන්නේ. ඉතින් ආවේ මොකද? ආවේ මොකද මට මෙතන දැන් ඉන්න බෑ. දැන් මේ අම්මට මගේ හිත පේනවා. එනිසා මගේ හිතේ කෙලෙස් තියෙනවා. මට භාවනා කරන්න. සර්වඥාදී කලේ එතෙන්ට මේ යන්න එතනම ගිහිල්ලා භාවනා කරන්න කියලා වෙලා කොහොම හරි ඒ ස්වාමීන් වහන්සේත් ඒ මෑණියෝගා භාවනා කරලා මේ මාර්ගඵල සාක්ෂාත් කරගත් බව ඔය ධම්මපදට කතාවේ සඳහන්. ඒක මේ මූල කොටසයි මට කියන්න ඕනේ උනේ ඒ සප්පාය ආහාර අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ ගුරුම භාවනාවේදී මේ භාවනා මධ්‍යස්ථාන වල පුදුමාකාර විදිහට ඒ යෝගාවචරයන්ට පුළුවන් තරම් සුදුසු ආහාර සපයලා දෙනවා. මේ නිසා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැම මේසෙම මස්මාන් සාහාර තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේත් පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා බුදුම සාංශලා පිට ධර්ම දේශනාවට යනකොට ධර්ම දූත සේවල් වලට යනකොට ඒ ස්වාමීන් වහන්සේලා මස්මාන් සුවක්ලා. ඉතින් ලංකාවෙන් යන ස්වාමීන් වහන්සේලා හුඟක් වෙලාට එළවලු ආහාර ගන්නවා. එතකොට ඉතින් ප්‍රශ්නයක් වතුන මොකද බුදුම ස්වාමීන් වහන්සේලා මස්මාංශ කන්නේ කියලා. ඉතින් බුදුම ස්වාමීන් වහන්සේ මට උගන්වන ස්වාමීන් වහන්සේත් මස්මාංශ කෑම පිළිබඳව විවුර්ත අදහස් තියෙන කෙනෙක්. උන්වහන්සේ සඳහන් කරනවා ඒ නිසා දෙමව්පියත් මස් මාංශ කන්නත් යන කැත්තෙකුත් නම් ඒක ප්‍රශ්නයක් නෑ. යාට මස් මාංශ නැති ආහාරයක් ප්‍රණීත ආහාරයක් වෙනවා. මස් මාංශ කාලා පුරුදු එක දෙනෙක් නම් මේ මස් මාංශ ගත්තට ඒ කිසිසේත්ම විනය හෝ ධර්මයේ වැරද්දක් නෑ. පවත්ත මාංශය හැටියට කවුරු හරි ගෙනත් දෙනවනම් වළඳලා හෝ හැබැයි ඔය කාලා මේ රසගේදයට නෙවෙයි. ඇඟ වඩන්න නෙවෙයි. භාවනා සඳහා කරනවනම් ඒක මේ පස්සද්ධිය පහළ වීමට ප්‍රණීත භෝජන මේ සේවනතාවයේ වැදගත් වෙනවා. ඒක නිසා මේක මේ භාවනා කරනකොට මට භාවනා හරියට නැත්නම් ප්‍රණීත භෝජන නැහැයි කියලා නිදහස කාරණාවක් කතා ගන්න කියන එකක් නෙවෙයි අවශ්‍යතාවයක් විදිහට මේ සති සම්බොජ්ජංගේ පහළ වීමට අවශ්‍ය කාරණාවක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒමම සඳහන් කරලා තියෙනවා උතු සුඛ සේවනතා කියලා. සමහරුන්ට සීත මේ ශරීර තියෙන නැත්තන්ට උෂ්ණ පරිසරයේ සැපයි. උෂ්ණ ඇඟක් තියෙන කෙනාට සීත පරිසරයේ සැපයි. ඒ වගේ එක එක සේම රෝග තියෙන එක්කනට වෙයි කාල හොඳ නැහැ. ඒ පිත්ත රෝග තියෙන නැත්තන්ට මේ මේ මුසුන් ස්ථාන බෑ. අන්නේ වගේ ඍතු තියෙනවා. අන්නේ ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ නිසා හැම වෙලාවෙදීම ආහාරයක් ගන්න පාස නැත්නම් ඍතු වෙනස් වීමක් පාස තමයි දැනගන්න ඕනේ මෙව හේතු වෙනවා නම් ඒක සුදුසු දේවල් දීලා මේ පස්සද්ධිය පහළ වීම සඳහා කටයුතු කරන්න. ඒක මේ ඍතු සහ ආහාරය ලොක් කරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒව අනුව තමන්ගේ හිත, තමන්ගේ කාය දරත, චිත්ත දරත පහළ වෙන හැටි, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි පහළ වෙන හැටි පිළිබඳව කවුරුත් හොයනකන් ඉන්න නැකයි තමන් හරියට කාරණා දැනගෙන ඒ මේ අර කියන විදිහට පනීත භෝජන සේවනතා උත්තු සුඛ සේවනතා ඒ වගේම ඉරියාපත සුඛ සේවනතා ඉරියාපතයන්ගෙන ඉඳ ගන්නයි සක්මනයි තමයි උගන්වන්නේ නමුත් තව ඉරියාපත දෙකක් තියෙනවා නිදාගෙනයි හිටගෙනයි ඒක සාමාන්‍ය මුලදී උගන්වන්නේ නමුත් යම් කෙනෙකුට නිදිමත අධික නම් එහෙම නැත්නම් මේ වීර්ය අඩු නම් එයාට පුළුවන් සක්මන් කළා සක්මන් කළා සක්මන් කෙලවරේ තනි කර හිටගෙන භාවනා කරන්න. මම දැකලා තියෙනවා දෙතුන් දිනෙකම සම්පූර්ණ පැය 4 5 හිටගෙන ඉන්නවා. අන්තිමට වෙනකොට ඉන්න ඉරියව්ව මතක නැතුව තනි කර හිටගෙන භාවනා සිද්ධ වෙනවා. ඒ වගේම හොඳට පුරුදු වුණාට පස්සේ නිදා ගන්න ගියාට පස්සේ තමන් ඉන්න නිදාගෙන ඉරියව්වෙත් පුළුවන්. නමුත් ආරම්භයේදී දෙන්නේ හිටගෙන ඉඳගෙන විතරයි. අන්න ඒකදී මේ ඉඳගෙන ඉරියව්ව. අපි ඒ නිසා මුලදී කියනවා මේ වගේ ආසනයක වාඩි වුණාට කමක් නැහැ. නමුත් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ අර කායයට පහසුකම් වැඩිකම නිසා නිදිමතට අධික වෙනවා. නමුත් කායික රෝගයක් තියෙනවා නම් නැතිබරිකමක් තියෙනවා නම් එහෙම හරි කමන්න පටන් අරගන්න. පටන් අරගෙන පටන් අරගෙන මේ පස්සද්ධිය පහසු වීම පිණිස අවශ්‍ය ඉරියව්ව බොහෝ කල් භාවනා කිරීමෙන් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා පස්සද්ධිය කියන්නේ මොකද්ද කියලා දන්නවනම් තමන සුදුසු ඉරියව්ව මාරු කිරීමෙන් පහසුකම් කිරීමෙන් අර වැඩෙන ප්‍රමෝදය ප්‍රීතිය සුඛය පස්සද්ධිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මජ්ජත් ප්‍රයෝගතා කියලා වීරිය ඕනාට වැඩිය වැඩි කරලා දැඩිශේ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ආරමුණ සංසිඳීගෙන එනකොට ඕනාට වැඩිය දැඩි මෙනෙහි කිරීමක් ගත්තොත් තීර සමාධිය සතිය කැඩෙනවා. ඒ වගේම මුලදී අද අදාළ විදිහට මෙනෙහි නොකර හිටියොත් වෙනදේ මොකද්ද කියලා පැහැදිලි කරගන්න බැරි වෙනවා. එන්න වීරිය සමබර කරගන්න එක. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වීරිය යොදන එක හරියට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට මේ වහවහ ප්‍රතිඵල ලබා ගන්න කැමති තරුණ ඒ වගේම මේ ප්‍රතිඵල අපේක්ෂා වැඩි යැත්තෝ අධික වීර්යය යෙදීම නිසා හුඟා කලකට භවනා අමීත් සත්‍යක් වාටපත් කරගන්නවා. එහෙම නැත්නම් කුසීත පුද්ගලයෝ මෙනෙහි කිරීමට අකමැතිකම නිසා ඒත් භාවනාවේ තියෙන අර විෂද භාවය පිරිසුදු භාවය දුර්වල කරගන්නවා. ඒ නිසා ගොඩක් කල් ගිහිලා තමයි කෙනෙකුට පිරිසුදු කරගන්න පුළුවන් වෙන්නේ. මගේ චර්ිතය හැටියට මම කොච්චරක් විහිදේව ගන්න ඕනේ. ඒ වගේම සමාධිය පිළිබඳ සැලකිලිමත් වෙනවා. ශ්‍රද්ධාව පිළිබඳ සැලකිලිමත් වෙනවා. ප්‍රඥාව පිළිබඳ සැලකිලිමත් වෙනවා. මේ ඔක්කොම සමබර කරන එක. ඉහිලෙම ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කිරීම, වීර්යයයි සමාධියයි සමබර කිරීම ආධුනිකයාට වැඩක් නෑ. මොකද ආධුනිකයා දන්නේ නෑ මේවා. ඔක් කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ වීර්ය වැඩි නම්, වීර්ය අධිකකම තියෙනවනම් ඒ පුද්ගලයාට වීර්ය අඩු කිරීම සඳහා සක්මන අඩු කරන්න පුළුවන්. ඉනේ කිරීම අඩු කරන්න පුළුවන්. සක්මන අඩු කරලා පුළුවන් තරම් පරියන්කේ ඉන්නකොට මේ වීර්ය අඩු වෙලා සමාධිය වැඩි වෙනවා. වීර්ය මාධිකම තියෙනවා නම් සක්මන වැඩි කරන්න ඕනේ, විනේ කිරීම වැඩි කරන්න ඕනේ. ඒක තමයි අපිට තියෙන උපකරණ. ඒ වගේම ශ්‍රද්ධාව ප්‍රඥාව දෙක වැඩිවීමත් ඒ වගේම මේ මාළුවට ලොද්ද හොද්දට ලුණු අඩු පාඩු වුණා වගේ වෙනස්කම් හිටිනවා. ඒක වෙන්න පුළුවන් ඕනම දක්ෂ යෝගාවචරයට වෙන්න පුළුවන්. නමුත් ඒක උනාට පස්සේ මත්තට ඒකෙන් ආදර්ශයක් ගන්න එක ඒ වැරද්දෙන් ප්‍රයෝජනයක් ගන්න එක තමයි සතියෙන් කරලා දෙන වැඩි. ඒ නිසා මේ ඉන්දිය සමත්ත ප්‍රතිපාදනතාව කියලත් මේකට සඳහන් කරනවා. මේකෙදී සඳහන් කරලා තියෙන්නේ මජ්ජත් ප්‍රයෝගත. ප්‍රයෝග මධ්‍යස්ත කරන්න ඕන. ඒ කියන්නේ අස්සය හතර දිනක් තාලා යොදන රතයක් නම් ඒ අස්සය සමබර කරගෙන රතය පාර දිගේ ගෙනියන එක දක්ෂ රතාචාර්යගේ වැඩක්. අස්සය දෝසයි කියලා වැඩක් නැහැ. අස්සය සමබර කරගත්තම තමයි රතේ සමාකාරව වැඩෙන්නේ. හිය කනකොට හරක් වෙන ගානට ගෙනියන්න ඕන. එහෙම නොවුනොත් two wheel tractor එක උනත් එක රෝදයක alignment එක south උනොත් මේක පැත්තට අදින්න ගන්න. ඉතින් එහෙම මුළු යන්ත්‍රයේම ගෙවෙනවා කැපෙනවා වැඩි වෙනවා. ඉතින් ඒක හදා ගන්න දැනගන්න. එහෙම නැතුව මේ අද මේ වැඩ තියෙන නිසා යන්ත්‍රය හදාදා ඉන්න බෑ. හාන්න ඕනේ කියලා ගත්තොත් වෙන්නේ මොකද? වැඩේ කරන්නත් බෑ. ඇඟටත් වෙහෙසයි. මේ යන්ත්‍රෙත් කැඩෙනවා. ඒ වගේ මේ ශරීර යන්ත්‍රෙත් මේ එක එක ඉන්ද්‍රිය ධර්ම සමබර කරනවා කියුවාම ගුරුවරයාට කරන්න දෙයක් නෑ. ගුරුවරයා දන්නේ නෑ. යෝගාවචර හරියට කියනවනම් අන්න ගුරුවරයා කියලා දෙනවා. නිසා මේක ඉන්දිය වල තියෙන සමබර භාවයේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක භාවනා දියුණුවත් එක්ක එන අමතර අභියෝගයක්. මුලදි මේක අවශ්‍යතාවය. මුලදි තියෙන්නේ වඩන එක. පහුවෙනකොට තමයි සමබර කරන්නේ. ඒක හරියට භෝගයක් වඩලා හරි කාලෙට එනකොට කප්පාදු කරනවා. එහෙනම් මේ කප්පාදු කරලා ගහ හරියට සමබර රාමුවක් හදාගන්න එක වාගේ තමන්ගේ තියෙන අතිරේක දේවල් කපලා දාලා අඩු දේවල් හදා ගන්නකොට අර ප්‍රයෝග මජ්ජති වල සාරද්ද පුද්ගල පරිවර්ජනතා මේ කාමෙන් රත් වෙච්ච ද්වේෂයෙන් නිතරම පැහැෙන මෝඩ වැඩම කරන රළු පරළු පුද්ගලයන්ගෙන් පුළුවන් තරම් අයින් වෙන්න ඕන. ඒකයි අර නරක ඒගොල්ලන්ගේ පිට වෙන ඒ කම්පන වැදුනත් ඒ හිතුත් නරක වෙනවා. ඒ නිසා වල කියන්නේ සාරද්ද පුද්ගලයා කියන්නේ රළු ගොරෝසු. ඡන්න පරස ඇත්තෝ මේ පුළුවන් තරම් අයින් කරන්න. ඒ වගේම සීනිත පුද්ගල පරිපට සේවනතා කියලා කියන බොහොම සියුම් මේ කාගෙත් මානසිකත්වය පිළිබඳව සැලකිලිමත් වෙන පුද්ගලයෝ ආරස්නාම ආශ්‍රයට ගන්න ඕනේ. එතකොට තමයි අර මේ වැඩෙන ගුණ ධර්ම වැඩෙන්නේ. ඒක අපි සත්‍ය ගැන කියනකොට කියනවා අසත්‍ය පුද්ගලයා අයින් කරලා සත්‍යමත් පුද්ගලයා ආශ්‍රය කරනවා. විරිය ගැන කතා කරනකොට කියනවා කුසිත පුද්ගලයා අයින් කරලා විරියවන්ත පුද්ගලයා ගන්න. මෙතෙන් කියන්නේ සාරද්ද පුද්ගලයා අයින් කරලා සිනිද්ද සිනිදු පුද්ගලයා ආශ්‍රය කරනවා. ඒ වගේම Tamange මේ ආහාරවල ඉස්තුවල සෑම දෙයකදීම රළු බරළු දේවල් අයින් කරලා සිවුම් දේවල් ආශ්‍රය කරනවා. ඒක ලෙවලා මේ පස්සද්ධියට නැඹුරු මානසිකත්වය. පස්සද්ධියට නැඹුරු මේ ඉරියාපත රටාවක්. ඇති කරගන්න අසුලව භාවනා කිරීමෙන් තමයි අර ඇති වෙන පස්සද්ධිය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේ පස්සද්ධි චෛතසිකයත් හරි මිහිරි යහගෙන ඉඳගෙන ගොඩාක් මන කාරණා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ මොකද හේතුව ඒක ආවට පස්සේ ඒකේ ಗುಣ කියන්න කියන්න ඒක වැඩෙනවා. නමුත් ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ අර මුලින් ඇති වෙන සතියක් සමවිචයත් විරියත් කියන සම්පෝඥංග තුනෙන් තමයි මේක මතුවේ. ඉතින් නමුත් මේ වෙනකොට අපි පැයකුත් විනාඩි 10ක විතර කාලය අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ මේ සම්පෝඥංගේ පිළිබඳ ලිවිච්ච කාරණා ටික, කියවිච්ච කාරණා ටික, සාකච්ඡා වෙච්ච කාරණා ටික ප්‍රමාණවත් වෙනවයි කියලා. ඊටු ටික තම තමන්ගේ භාවනාවලින්ම තනවා වඩාගෙන ඊගාවට තියෙන සමාධි උපේක්ඛා කියන ගැඹුරු යෝගාවචර ගති දියුණු පවුණු කරගන්න මේ අපි ගත කරන කාලය තුළ මේ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ සංහිඳියාව පස්සද්ධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම්ද මේ මං කියන දේවල්? ඒ ඈ? එහෙම අඩුවද? එහෙනම් අඩුද? ඒ කියන්නේ මේ කන එහෙම තියෙන අඩුපාඩු. ආ කොච්චර විතර වයි? ඔන්න බරු. එහෙම නෙවෙයි. එතකොට මේ මේ මොකද්ද කියන්නේ? තේරෙනවද මේ කියන දේවල්? තේරෙනවද? සතිපට්ඨාන. මම කියන්නේ පිළිගන්නවද මං කිව්වයි කියලා ඒක. ධම්මජීව හාමුදුරුවෝ කිව්වටම පිළිගන්නවද නැත්නම් වැටහෙනවද තේරෙනවද? වැටහෙනවා. එහෙනම් සන්තෝෂ. බැලෙන්නේ නැහැ නේද කොහොමද? ඒ පොත් අච්චු ගවන්නේ ඒ කාලේ ඇති වෙන්නේ. එහෙනම් සියාදුවත් එක්ක. යනකොට බස් එකේ මේ ආම්දුරෝ ඉතර වාඩි වෙනා. ඉතින් මමත් ඉතින් අර ආම්දුරන්ගේ සීට් එකේ ගිහලා පොඩ්ඩක් එහාට තල්ලු වෙලා මාත් වාඩි වුණා. මං ගියා. වාඩි මේ ආම්දුර මෙහෙම බලාගත්ත ගමන් ඔහේ ඉන්නවා. මම පොඩ්ඩක් මේ බැලුවම මොන දිහා බලන්නේ. ටිකක් වෙලා යනවනේ මම තාම කොහෙද වඩින්නේ කියලා මම යනවා කොළඹ යනවා කිව්වා ඒත් මූණ දිහා බැලුවේ ඊට පස්සේ ඉතින් මම පැවිදි වෙන්න ඉතින් ආසාව තිබුණාට ඉතින් එච්චරම ලෑස්තියක් තිබුණා ඒ කාලේ ඊට පස්සේ ඕක සාන්ත මොකද කරන්නේ කොහොමද ඊට පස්සේ මම මොකකින් හරි ගමන්නේ ඔතරමගේදී කතා කරනකොට කිව්වා මගේ අදහස මේ ජීවිතේම නිවන් දකින්න කියලා මට ෂොක් එකක් ඇතිවුණා අකු මිනිසෙක් හම්බුණා වැඩේට මම මට හිතුනේ ඒකමයි කොහොම හරි මතක නැතිව මේ සාන්තේ ඊට පස්සේ මම ඇහුවා කතාවකට ඔයවා මම මේ අන්දේ මට ඇස් පේන්නේ නැහැ කියලා. මට තවත් ඊට පස්සේ මම කයිල ඔබ අන්තිම කොහෙද බස් වල යන්නේ හරි මේක. ඊට පස්සේ මම ඉස්සර මුද්‍රණාලයක් කරපු කෙනෙක්. හොඳට වැඩ කරන හිටියා මේ ළඟදී අස්සන්ද වුණා. මම අර බලනකොට මම හිතුවා හම්දුත් හම්දුනවා. ඒක නම් කිව්වා මේක කර්ම දෝෂයක් කියලා මම දැන් පොරගන්න. ඒ කියන්නේ නම් ඇස්වලට විතරක් කරන තමයි. ඊට පස්සේ මම කවුද කන වැලන්නේ? කවුරුවක් කන්නේ නැහැ. කවුරුරි හම්බුනොත් මේ බස් එකෙන් බැසලා අනිත් බස් එකට කොට වෙන්න කියනවා කියලා. ඊට පස්සේ මම පිටකොටුවෙන් බහලා සියාට පැත්තකට ඉන්නේ කියලා මේ හම්දුනෝනේ බස් එකට කොට කරලා මට හිතුණා අන්ධ වෙලත් මේ මිනිස්සයා යන ගමන දිහා බලනකොට මට මහා පුදුමාකාර ගෞරවයක් ඇති වුණා. හැබැයි ඒ වෙලාවේදී මම දන බන දන්නේ මේ සාසින් ස්වාමීන් වහන්සේක් විදිහට ඇත්තටම හරි මේ ප්‍රසාදයක් ඇති වුණා මට. ඊට පස්සේ කොහොම හරි මම දැන කොහොම හරි අපි අතර සම්බන්ධය තියලා මම නිල්ලබ භාවනා කරගෙන ඉන්නකොට ආවා. එහෙට. එතකොට මම විතරයි හිටියේ. පස්සේ මම කිව්වා දැන් නම් යන්න දෙන්න බෑ ඉන්න ඕනේ. මේකයි ධම්ම එතකොට මම කරුණාවත් නැහැ. මට බෑ වැසිකිලි හරි මේ යන්න බෑ කවුරු හරි කන වැරද්දක් ගන්නවා. ඒක ඒකට කමන්නේ. කියලා කිව්ලෙද්ද මම හිතන්නේ අපි දවස් දෙකක් විතර හිටියන් ඉන්නවනේ. නිල්ලඹ ඉන්න කාලේ දවස් දෙකක් විතර හිටියා. මතකද? නිල්ලඹ නිල්ලඹ දවස් කීයක් හිටියද මං ඉන්න කාලේ? සුමාරක් විතර හිටියා. එදාට මේ වැසිකිළියට ගිහිල්ලා එළියට ආවට පස්සේ මං කිව්වා උභාන්තරි වාසනාවන්තයි. මොකද මේ ඇහෙන් උපදින කෙලෙස් කිව්වහම මට නම් පුදුමාකාර බයක් ඇති වෙලා තියෙන්නේ. දකින දකින තැන මං අහුවෙනවා. ඔබ වහන්සේට ඇස් දෙක නැති නිසා ඔබ වහන්සේට ඒ කෙලෙස් නැහැ කියලා. ඒක ගෝවා එහෙනම් මහත්තයෝ වැරදිලා මම මේ කාලේ ඇස් තියෙන කාලේ කරපු අකුසල සියරම දැන් ඇස් පාගත්තට පස්සේ පේන්න පටන් ගන්නවා. ඇස් තිබුණත් නැතත් මගේ තත්ත්වය මේකයි කියලා ඒක බොහොම ලස්සනට කිව්වා. ඊළඟ ටික කාලයක් ගියාට පස්සේ මම පැවිදි වුණා. එනවලසේ මීතිගලට ආවා. මීතිගලට ඇවිල්ලා එතකොට මම සාමනීර කිව්වා වහන්සේ පැවිදි ඔබතුමා පැවිදුණයි කියලා කිව්වා මට හරි සතුටුයි. මට මේ මෙතන ඉන්නවලු වටිනා ස්වාමීන් වහන්සේ නමක් වන්දනා කරන්න ඕනේ. ඊපස්සේ මම කන වෙලල්ලන්න ගියා ඥානරාම සාතිකා. ඉහිල වන්දනා කරනකොට ඔළුව හැපුණා ඩොක් කාලා මේ ඉස්සරහින් ස්ටූල් එකේ. ඒ වන්දනා කරුවාට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා කවුද කියලා මේක සාහනස මම කිව්වා මේක අහඹ සිද්ධියක්. මචං ගිහි කාලේ මම ගිහි කාලේ මේ ස්වාමීන් වහන්සේගේ වචනයක් කියුණා මම මේ භාවනා කරන්නේ නිවන් දකින්නයි කියලා. මට ඒක ඊට වැඩිය වෙන මිහිරියාවක් නෑ. මම එදා ඉඳලා මේ හම්බෙච්ච දා බොහොම හොඳයි. ඉතින් මේ ඉන්න බෑ ඒ සංස්කෘතිය ඉන්න බෑ. පස්සේ ගියා. ඊයාලද මේ මේ භාවනා කරගෙන ඉන්නකොට ඒ දවස් ප්‍රේමසිරි හාමුදුරුවෝ කිව්වා මොකද්ද නම මේ සුගම්මර කොහෙද? මේ ආය සුසුන්ට ආය සුසුන් මොකක් හරි බැනලා දිනවා කොහොම බයෙන් ගෞරව කර කතා කරනවා කියලා ධම්මජීව හාමුදුරුවෝ ගැන කියනවා. මොකද කවුද කියලා. එතකොට කන වෙනඳගෙන යනවා මේ හැරෙම කියන මං ගිහලා අල්ලගත්තා තියෙනවා. අනික කොහෙද රස්ති අතු ගහන්නේ කියලා. කවුද මේ මගේ අතින් ඇල්ලුවේ කියලා. මගේ අතින් මංක ධම්මජීව කියලා. ආහා පෝ බොහොම සන්තෝසයි. මම මෙතන තමයි ඉන්නේ කියලා මේක කියලා කියන හැබැයි ඇවිදිනකොට අඳ බව පේන්නේ නැහැ. කෝටුව තියලා යනකොට කඩියවා. කඩියවා. ඉතින් උන්ට උගත්කම තිබිලා තියෙන හොඳ රැකියාවක් හරි මේ කරලා බණාරේ මේ දානවා. ඉතින් පේමචිනි ආම්ලු කියලා තියෙනවා. ඉතින් මම මේ ඉන්න නතර වෙන්න පාස්පන් දීලා තියෙනවා. විජේරාමේ ඉන්න කාලෙත් හිටියා. ඒ ගියාම එතන තමයි නතර. මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ආයේ මම යන කොහේ හිටියත් හම්බෙනවා. ඒ තමයි. හොයාගෙන හොයාගෙන යනවා කොහොමද? හරි ඒතර වයසට යන්නේ. හැමදාම ඔය ඔය පෙනුමම තමයි. ඔය ගතියමයි ඉන්නේ. ඉතින් ඈ? වැඩ කරගන්න. හොඳයි. තව විනාඩි 10ක් විතර තියෙනවා අපිට මේ ඊගා වැඩසටහන පටන් ගන්න ඉස්සලා මේක පිළිබඳව කිය යුතු කළ යුතු යමක් තියෙනවනම් අපි ඒකට අහුම්කම් දෙනවා. ඒ ආපහු යනකොට මිල්ල මෙතන යනකොට මායුරක් කියලා කියන්නේ ඔය මේ. ඒකට කාර් එකක් තියුණා නේ කාර් එක. මිනිහිටිය කාර් එකක් දැන් දැන්. ඒ විදිහට දැන්. මගේ එළියට එහා පැත්තේ ඉස්සරහා කුටියේ හිටියා. ඒක වෙහෙකයක් ඉතින්. ළඟනම් ඉඳලා තියෙන ආශ්‍රය කරලා තියෙන. පාරේ මේ පැත්තේ බබ ඒ පැත්තේ නෑ ඒවට හරි මේ මයිරනෝනත් ඒ වගේ අම්මට කැන්සර් එක හැදුනට පස්සේ කන ගාවට ගිහලා හැම වෙලාවෙම කියනවලු සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දබනං ඒතම් බුද්ධාන සාසන. ඕකම කියලා සම්පූර්ණ මයිල් හැයිලා හිටපු අම්මා කැන්සර් එකේ බෙහෙත් දීලා නැවත මයිල් වෙන්න පටන් ගත්තා. නැවත ඇඟේ මේ ඉමුනිටි එක ඇවිල්ලා කෙසෙන්න පටන් ගත්තා. ටිකටෝම කෙරුවේ පිරික් කියන එක. තමන්ගේ අම්මට. එහෙම කතා කළා තමයි පස්සේ දැන් ඉතින් ඔය මේ වෙන භාවනා කරගෙන ඉන්න පැත්තකට දා. ඕන ඒවට උදව් කරන්න ඉතින් පුදුමාකාර දක්ෂකමක් තියෙනවා. අන්සරණ මුත්‍ය මිනිස්සුන්ට උදව් කරන්න ඒක ආයේ මොකොත් නෑ ඒකටම උපන් කෙනෙක්. මේ නියම හරියට වින් තියෙනවා. කවුරු කවුරුත් ඇවිල්ලා කොහොම කොහම හරි උදව් කරනවා. මොකද මොකද්ද කිව්වේ ඉතින් පස්සද්දී ගැන කතා කරන්න එනකොට ඒක තමයි ඒක වෙන ස්වරූපේට අන්දමන්ද බලන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව එහිම හිත නිමග්න කරන එක තමයි යෝගාවචරය කළ යුත්තේ. සම් වේලාවකට ඒ බලානින් අරමුණේ හිත බැහැ ගන්නවා වගේ. නිකන් හරියට මේ වතුර මෙච්චරක් විතර තියෙන තැනක තටාකයක ඉඳගෙන ඉඳලා අපි ඉඳගත්තොත් ඒක පාටේ වතුර ඇතුළට අපි බැහැ ගන්නවානේ. වෙන තටාකයක ඉනක් ධනක් විතර වතුර ඒ ධනමත්තක් විතර වතුර තියෙනක හිත ඒකට ඉන්නකොට අපි පේන්නේ අපි වතුරෙන් උඩනේ ඒක පාට අපි ඉඳ ගන්නවා වගේ. එතකොට පේනවා Taman ඒ ලංකර කර ලංකර ලංකර ලංකන ආපු අරමුණට ගැසිලා ගැසිලා ගැසිලා ඒක පාට හිත නිකන් කිලා බහිනා වගේ වෙනවා. එතන තමයි විපස්සනාව පටන් ගන්නවන පටන් ගන්න. මේ පිට විපස්සනාවක් නෑ. ඒ මේ පිට තියෙන සමහර වෙලාවට ඒක හොඳ ප්‍රසිද්ධ වෙලා මේ උණුසුම් වෙලා සක්‍රිය වෙලා ආලෝකමත් වෙලා ඒක කර්මන්‍ය වෙලා දුමාකාර නිකන් මේ කියනවනම් කියලා දෙන්නේ ඔය E90 බයිසිකල් එකේ ක්ලච් එක අල්ලන්නේ. මම දන්නේ ඒක කොහොමද ඔයිල් බේස් එකේ තියෙන්නේ එහා පැත්තේ වැඩ කරන වීල් එක තියෙනවා මේ පැත්තේ වීල් එක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අල්ල ඒ ගානට අදින්න පටන් ගන්නවා ඒ ගානට ක්ලච් එනවා ඒ ක්ලච් එක තමයි ඔතන වැඩ කරන්නේ ඒ ඒකයි දයාවේ මුණ දිහා බලන කතා කරන්නේ ඒ වුණාට ඒක මුණ නිකන් මොකද ඔය එකක් <laughs> ආ හොඳයි හොඳයි ගැස්සීම නෑ නෑ ඒ වෙලාවේදී අර ක්ලච් එක අල්ලන වෙලාවේ කොහොමඩක්වත් වාහනේ සහලවනවා විතර වැඩ කර කර තිබුණ තද වීල් එකකට දැන් අපි කිට්ටු කරනවා ඉතු කරන කරන කෙන කියලා හරියට ඒ ක්ලච් එක මේ වීල් එකත් හිමීට අර වේගයට ඇවිල්ලා වැඩෙන්න පටන් ගන්නකොට දෙක අතර ගැස්සීමක් තියස්සීමක් දෙදරීමක් වෙනවමයි. ඒක නිකන් හරියට ප්ලේන් එක ගිහිලා ගිහිලා ගිහිලා අන්න මේ කෙලවරදී ඒක ත්‍රස්ට් එක දෙන්න පටන් අර ගන්නකොට ඇඟ කිලිපොලන්නේ. ඒ සමහරට වමන යනවා සමහරට බය වෙනවා. ඒකයි කියන්නේ ඒ වෙලාවේදී ටයිටන් බෙල්ස් හෙල්ලෙන්න පෙරලෙන්න බෑ. එහෙමම ඉන්න එකයි තියෙන්නේ. අන්න ඒ වගේ අර ප්‍රඥාප්ති ශේෂ්ත්‍රය ඉඳලා පරමාර්ථ ශේෂ්ත්‍රයට හැරෙනකොට හැම පරියන්කේදීම ඒ තමන්ගේ තියෙන ඔය තණ්හා මාන දිටි සහලවන ගතියක් එනවා. හැරිලා දාන ගතියක් එනවා. ඉතින් එතෙන්දී ජීවිත පරිත්‍යාගයකින් කාය පරිත්‍යාගයකින් ඉන්න ඕන වෙන්න ඕන දෙයක් වෙච්චාම මට මේ මාරුවේ සැකපැතුව නිසකව දැක ගන්න ලැබේවා වෙන වෙනස සිහියෙන් බලාගෙන ඉන්න. ඉතින් ඒක හොඳට පුහුණු කරපු කෙනාට මරණයේදී බයක් ඇති වෙන්නේ නැහැ කියනවා. දැන් මම දන්නවා තාම මැරෙනවයි කියලා දන්නවා. ඒක කොට තාම ඇහුවත් මැරෙනවා. නැතත් මැරෙනවා. උන්නක වෙච්චාවයි. තම්බන කන්නේ තම්බන කපන්. බැදගෙන කන්නේ බැදගෙන කපන් කියලා ඔහේ බලන්න ඉන්න පුළුවන් ගැතිය කිව්වහම ඉතින් ඔක යෝගාවචර ජීවිතය ආර වෙන කිසි තැනක ඔය ට්‍රේනින් එක නැහැ. හැම තැනකදීම ඒ ටික රැකගෙන ඉන්නේ මේ ඊතුවරිය පුදන්නේ. මේක දින ඒකත් පුදන්න වෙනවා. ඉතින් ඒක ටික ටික ටික ටික හැමදාම ආනාපානෙමුත් වෙනවා, පිම්බීම හැකිලිමුත් වෙනවා. කරගෙන කරගෙන යනකොට අර කෙලස් පරිත පුද්ගලයාට මේක පේන්නේ හරි බය වෙන කාරණාවක් වගේ. මොකටද මේ ජොලියට ඉන්න පුළුවන් එකේ මේ මේ කාය ජීවිත දෙක තලාගෙන තලාගෙන වැඩ කරන්නේ කියලා. මොකද සරුවචාන්සේ මතක් කරනවා පුරුදු කරගත්තොත් ඔය වෙනස පුරුදු කරගත්තොත් ඒකට දෙන්න තියෙන වචනය සූර කියන වචනේත් නෙවෙයි කියනවා. වීර කියන වචනේත් නෙවෙයි කියනවා. ධීර කියන වචනේ විතරයි දෙන්න පුළුවන් කියලා. අනිකුත් ලෝකේ ඉන්න හැටි ඔක්කොම සූරයෝ වීරයෝ. මේකට ධීරත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ මමත් නැහැ. ඒ කියන්නේ මට උපමාවකට පේන්නේ අර සත්ජාතකයේදී ඒ බමුණට හොතන බඩගිනි ආවට කියනවා ආව දන්නවා මේ මනුස්සයා ඉන්නේ තද බඩගින්නේ කියලා. මෙයාට හිතනවා මට පින්කමක් කරගන්න පුළුවන් වෙලාවක් කියලා කියනවා බමුණට කියනවා මට පුළුවන් නම් හොඳ ගිනි ගොඩක් ගහපන්. ඉතින් බමුණ දන්නේ මොකටද කරන්නේ කියලා. බමුණ ගිනි ගොඩ ගැහුවට පස්සේ පයින් වගේ. ගිනි ගොඩට පයින්. එයා දන්නවා වෙනම හොයන්න මට බෑ මට පුළුවන් මගේ මත විතරයි. ඉතින් මරුණට පස්සේ බමුණට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහනේ. බමුණට ඒක කන්න පුළුවන්. ඉතින් එතකොට හිතන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට අර ඔය ගෞතම සර්වජන් වහන්සේ මෛත්‍රී සරුවචන් වහන්සේ දෙන්නම කැලේ භාවනා කරගෙන ඉඳලා තියෙනවා. භාවනා කරගෙන ඉන්නකොට දෙන්න එකනට එකනට ඉස්සර බුදු වෙන්නයි දැන් ෆයිට් එක. ගෞතම සරුවචන්ගේ සාරා සංකේ කල්පලක්ෂය. අර සරුවචන්ගේ සොලසා සංකේ කල්පලක්ෂය. ඒ අරයා දන්නව පහුවෙන්න වෙනවා යන. නමුත් තාම තීන්දුව වෙලා නැහැ. දෙන්නට දෙන්න මේ බෝධි සම්භාර පූර්ණ කරගෙන ඉන්නකොට දැක්කලු විශාල ගලක් පල්ලේ මේ දිවි දෙනක් වදලා පැටව දාලා ඉතින් ඒ දිවිදෙන්න රදපු ගමන්ම ගිහිල්ලා අර ඇඟේ දෙන අමාරු නිසා එයාට ගොදුරක් හොයාගන්න දැන් කණ්ඩ නැහැ. බොහෝම බඩගිනි. බඩ සායෙන් එන්න ගමන් ඉතින් දන්නවා ඊගාවට කරන්නේ බදපු පැටව කන එක තමයි. ජීවිතේ කරන්නේ ඒකයි. ඉතින් එතකොට මේ දරුවන් පැටවුම් කෙරේ කර්මා වෙදිත් මේකට සිද්ධ වෙන අකුසල කර්මයක් නිසා දෙන්න කතා කරන දුවන කියලා මොනවා හරි කෑමක් හොයලා ගෙනත් දාමු කියලා මේ දිවිචිනේට පැටවුම් කෑම සඳහා කෑම යන. ඉතින් ඒ වගේ ওই කැලේ ගියාට මේ වගේ සුපර් මාකට් හරි මොකද්ද සබ්වේ නැහැ. ඔබ දැනිත එක අපි ගියමද? ඈ? මැක්ඩොනල්ඩ් නැහැ, සබ්වේ නැහැ. හොයන හොයන යනකොට අර මේ මයිටි සරුවචන් වහන්සේ ඇත්තටම ජෙනුවින්ලි හොයනවා. ගෞතම සරුවචන් වහන්සේ වෙන්න හද ගෝසන් වහන්සේ හොයන්න බෑ. හොඳම වැඩේ තමයි පණින එක කියලා පයින්. පැනපු ගමන් මේ දිවිදෙන දකින්න පැන්න පැනපු ගමන් කන. කනකොට ආරය හොයනවල බැරි කරන බන්නකොට පේනවා කුණ. ඔබ එහෙනම් ඉස්සර උනා කියලා කියනවා. ඔබ එහෙනම් ඉස්සර උනා. ඉතින් මේ වගේ දෙයක් අපිට පේන්නේ ඇත්තට මේක නිකන් සුරංගන කතාවක් වගේ. ඒක හිතා ගන්න බෑනේ අපිට. ඒ මොකද අපි මේ මදුරෙක්ම හපවම අපි කරන දේවල් බත් කරනකොට දිව හැපුණාම අපිට වෙන දේවල්. ගතියකක්මක් ආව කොහොමද අපි මොන තරම් සැලෙනවද? ඉතින් මේ වගේ අර මේ පුදන්න කැමති ගතිය. ඒක එන්න නම් ඔය කියන ඔය ප්‍රමෝදයේ ප්‍රීතිපස්සද්දී ඇවිල්ලා තියෙනවා. එතකොට මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි. එතකොට මේක දෙයක් නෑ. මොකද ඒ තරම් වටිනා ගුණ ධර්ම ඇවිල්ලා ඒව නැතුව කරන්න ගියාට කෙරෙන්නේ නැහැ. ඒ වගේ හරි කුතිමයි. මේක වෙනකොට බොහොම සුළු දෙයක් වෙනා එක. ඒ කියන්නේ අර ඒ ත්‍රස්ත එක තියලා අල්ලනවා. අර අර ධර්ම වේගෙට තමනුත් අහුවෙලා ඊට පස්සේ සුලියට අහුනවා වගේ අරගෙන යන්න පටන් ඊට පස්සේ ඒවා වික්‍රම නෙවෙයි විචිත්‍ර දේවල් නෙවෙයි ඒවා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. අවශ්‍ය කරලා තියෙන්නේ අර වේගෙට තමන් හාමු වෙන එකයි. ඒ වේගෙට ඇවිල්ලා වැටෙන එකයි. වැටෙනාට පස්සේ ඒක ඉච්චාමාර්ථයි. ඒ නිසා ඒක මේ පැත්තෙන් ඉඳලා බලනකොට එහා පැත්ත සම්පූර්ණ මේ මැජික් එකක් වාගේ නැත්නම් හිතා ගන්න බැරි දෙයක් තමයි. මොකද ඒ වෙනස ඇති වුණාට පස්සේ ඒකෙත් නෑ. ඒ නිසා මේකට ඉතල ඒකට කල්පනා කරන ඉතල හරියන්නේ නැහැ. ඇයි හේතු සම්පාදනය කරන්න. Tamanට අවශ්‍ය කරන්නේ ಗುಣධර්ම ටික වඩනකොට ඒක Tamanටම තේරෙන පටන් ගන්නවා වෙනදා රණ්ඩු කරන, දාබර කරන පුංචි දේවල් මොකටද මේ ඇයි මේ? ඔය ඔයවට ඊර්ෂ්‍යා කරන රණ්ඩු කරන දෙන රණ්ඩු කරනගෙන රණ්ඩු කරගත්තා වයි ඒගොල්ලන්ට දොස් කියන්නත් එපා, පහත් කළ සලකන්නත් එපා. නමුත් මේ අපේ වටින වෙලාව වෙන වැඩ තියෙනවා. කියලා හිමීට හිමීට හිමීට ප්‍රයිමීව තමයි සිද්ධ වෙන්නේ. ඒකට අර ඇතුළත පිරිච්ච ගතිය, සපස්සද්ධිය, පස්සම්බඩේ කියන සම් පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය එන්නේ නැතුව රඟපාන බෑ ඒක. එන්නම ඕනේ ඇතුළෙම එන්න ඕනේ. නිසා සතිපට්ඨානේ විතර අපේ හැකියාවල් නැත්නම් අපිට කරන්න පුළුවන් මේ ශිල්ප දක්වන්න පුහුණු කරන්න බව කරන්න වෙන මොකක්වත් නැහැ. ඒකයි සර්වඥා කිව්වේ ප්‍රයිවිජ් වෙච්ච ගමම්ම කිසි බයක් නැතුව සතිපට්ඨාන උගන්වනවා. මුදට භාවනා කළා ශක්තිමත් වෙච්ච කෙනාට සතිපට්ඨාන උගන්වනවා. අන්තිමට වෙච්ච කෙනා සතිපට්ඨාන උගන්වනවා. කිසිම කෙනෙකුට වැඩි වෙන්නේ නැහැ. කිසිම බයක් නැතුව හැකයක් නැතුව අමාරු පුළුවන් නම් කාපම් බැත්නම් කාපම් කියලා බෙදන්න පුළුවන්. මොකද මේකට කන්න අමාරුයි. මොකද හේතුව මේ මේ හයි ප්‍රෝටීන්, මේ ලීචින් දිරවන්නේ. ඈ? ඔය ඇලර්ජික් කරනවා. එහෙම නැත්නම් මේ ස්මෘත් වෙනවා. මට මට මොකක්ද ආයෙ කියන්නේ? නෑ මට දකින්න මේ ඉන්න තත්ත්වෙ මේ ඉඳ ලැබේවා. හොල පෙළන කලබල කරන්නේ නැතුව මෙහෙම ඉඳ ලැබේවා කියන මොනවත් ඉල්ලනව නෙවෙයි. ලැබිච්ච එකට බය වෙන්න බෑ. පස්ස ගන්න බෑ. එහෙමම ඉඳ වේවා. එච්චරයි. එතන ගියාට පස්සේ තමයි ඒකට ශක්තිය ඇති වෙන්නේ. ඒකට මම ආයෙත් නෙමෙයි කියන්නේ. දැන් මම නැති වුණාට පස්සේ ඒක හොඳයි කියන එකයි කියන්නේ. මම ඇති කරගන්න හදනවා නෙවෙයි. අදිෂ්ඨාන කියලා කියන්නේ රාග දෝෂ මොහ නිශ්චිත අදිෂ්ඨානයක් නෙමෙයි එතන තියෙන්නේ. දැන් මෙතෙන් ආවා එහෙමම ඉඳ ලැබේවා. ඒකට ලොකු බ්‍රෙවිටි එකක් ඕනේ. ලොකු වීරත්වයක් ඕනේ ඒකත් එන්න. ඒක දැන් තමයි පුළුවන් නම් විනාඩි 5ක් 10ක් ඉල්ලන්න. 10ක් පුළුවන් නම් 15ක් ඉල්ලන්න. 15ක් පුළුවන් නම් 20ක් ඉල්ලන්න. ටික ටික ටික ටිකට සීසන් කරන්න. ඒක තමයි මාස්ටරින්. ඔය එතකොට ඒ තන්තුන් උනාට පස්සේ පේන හුස්ම නැති වෙලා තිබිලා නැහැ. අහුනේ නැහැ. දැන් ආයෙ පේනවා. එතකොට ආයෙත් අත ඊට වැඩි ගැඹුරු මට්ටමට යනවා. ආයෙ ටිකක් යනකොට අපෝ තාමත් තව තියෙනවා කියලා මෙතෙක්කල් නැතිුණා නැති නැහැ කියලා කියප එක ඉන්නේ ඉන්නේ ඉන්නේ මිටි කිරිම බෙල්ලා අයින් කරුවා ඩිගාට ගිය කිරට ආයෙත් නම් මිටි කරනකොට ආයෙ තියෙනවා. ඊට ආයසරයක් මිරක දැන් පොල් කුඩු ටිකක් අම්බරලා වැඩ ගන්න පුළුවන්. නියම වෙනව නෙවෙයි. දා ගන්න ගනකොටත් ආනාපානේ කරන්න පුළුවන්. Taman දන්නවනම් නීවරණ වැඩ කරන හැටි දන්නවනම් ආරම්භයේදී නිදාගෙන භාවනා කරන්න එපයි කිව්වට Taman යෝග ජීවිතේ පළපුරුදු වෙනකොට ඒ මොහොතේ වුණත් භාවනා කෙරුවට කමක් නැහැ. ඉඳගෙන නැත්නම් ඔක්කොම ඇඳවලිල්ලා ඒ භාවනා කරන්න පටන් ගන්නවා. ආ ඒ කියන්නේ සමාජාලාට භාවනා කරනකොට බාහිර ගැස්සෙන වෙලාවල් එනවා. පාට නිින්දට වෙලා නැගිටින වෙලාවල් එනවා. ඒකට හේතුව එකක් ওই පස්සද්ධිය අනිත් එක නිරෝධය. ඒක එන්න පටන් අර ගන්නවා නිකන් අඳුරු තැම්පෙන්නන්න පටන් එකපාරට ගැසිලා එනවා. ඒක ඒකට යෝගාවචරය බය වෙන එකයි තියෙන්නේ. එතකොට දැනගන්න පුළුවන් ඒ සිද්ධිය වෙන්න තප්පර කීපයකට ඉස්සලා මෙනෙහි කිරීම නතර වෙලා සීතල වෙලා හිත. ඒකෙන් පස්සම වැටෙන්නේ. නමුත් එයා දන්නේ නැහැ. සීතල වුණා දන්නේ නැහැ, වැටුණා දන්නේ නැහැ, නැගිටිනකොට විතරයි දන්නේ. අන්න ඒක කඩ කඩ බලන්න නම් නිින්ද යන හැටි ඔබ පරීක්ෂා කරන්න. තව තව කරත් ඇයි තව තවත් කරන්න. නිදා ගන්න ගියාම කය නින්දට සූද ඈ ඒක නින්දට යන්නේ ඉස්සෙල්ලා නින්ද යන්නේ නැති රාත්‍රිය කියනවනේ අපිට ඒ වෙලාවට බලන්න කොච්චර කය වෙහෙසද කය තැම්පතුවක් නැහැ නින්ද යනවනම් ඊට වඩා හත්පසින් වෙනස් කයේ තියෙන නැඹුරුවක් ඒක කය එහෙම මේ ඉටි ටිකක් වුණ කරපුවක් හයි වෙන්න වගේ හොඳට තැම්පත් වෙන. ඒක ඔළුව විතරයි වැඩ කරන්නේ. ඊට පස්සේ ඇස් දෙක විතරයි වැඩ කරන්නේ. ඒවත් එමේ නිවිලා නිවිලා නිවිලා ගිල්ලා නේද? අන්න ඒ වගේ ගොරෝසු තැන ඉඳලා සියුම් වෙන හැටි සාර්ථක නිින්දක් ලබනවා කියන ලේසි නෑ. ඉන්සොම්නියා එහෙම આવොත් එහෙම ඉතින් මරණ දඬුවම්. ඈ හරි එතකොට ඔන්න හිතා ගන්න පුළුවන් දැන් තමයි ඔය මොහිනි වැඩක් කළා Tamanට නිින්ද යනවා හරි දැන් අපි සුදුහමසංග වෙලාව ගන්න ඒක නිසා අපි මෙතනින් අතර වෙනවා කෙරෙනවා ඒකට ඉඩ දෙන එකයි ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අවු වෙනකොට සංසිඳියාවක් එන්න පටන් අර ගන්න ඒ තාම තියෙනවා මේ උතුරු පස ඉල්ලන ගතියක් එහෙම නැතුව ඉඳීම යන්නත් එකයි